නිවිදකරන පිටකාන සංගරත්නේ මොහොතයි සද්ධා ප්‍රතිසංකරණ පින්වත්නි අපි මොනානි පස්සේ මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ඒක මම සාකච්ඡාවක් දැනගන්න පොදු කමකාන් සුද්ධ වීමක් කියන කාරණා තුනම සම්පූර්ණ කරනවා මයික් එක අපිට සම්බන්ධ වෙන අය අපේ පැත්තට උචිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ මොකද නැතුව සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් සමහරට කල්විලා ලැබෙන පරිදි භාවිත ප්‍රශ්න පිළිවෙලක් ඉලක්ක කියලා ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ තුනක් ගන්න පස්සේ ඒකෙන් දෙකින්ම සම්බන්ධ වෙන කලාපෙට ඉන්න අපි දැන් විකිත කරුණු දෙකක් වෙලා තියෙනවා කියන අදහසෙන් කතා කරන්නේ. ඉදිරිපත් කරලා තියෙන විකිත ප්‍රශ්න සභාවට ගෙදීමේ සතුටාරයම කරලා දෙන විදිහට අපි මිනිසුන් ජීවත් වෙනවා. අවසරයි. සියලුම නායක ස්වාමීන් වහන්සේ ඇති සියලු ස්වාමීන් වහන්සේ ආපරයි ප්‍රශ්න ලැබිලා තියෙනවා පහක් අපි ඒ පහෙන් ආරම්භ කරමු පළවෙනි ප්‍රශ්නය භාවනා කිරීමෙන් බලාපොරොත්තු වන අවසන් ප්‍රතිඵලය කුමක්ද සිත සමාධිගත වීමද එය නිවන් මාර්ගට යාමට උපකාර වන්නේ කෙසේද මේක පස්සේ උත්තරේ නිවන් මාර්ගය කියලා ගන්නවා. පස්සේ නැවත වර්ණ ඡන්දය කියලා මම කියනවා. භාවනාවේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල තමයි නිවන. ඒක නිසා ඒ කලින් වාක්‍යයමයි ප්‍රශ්න තියෙන්නේ අන්තිම වෙනකොට උත්තරේ දීලා තියෙනවා. ඒ නිසා සමනගේ ඉඳලා නිවන මාර්ගයේ ඒක සමාධිය හරහා යනකොට ප්‍රඥාව හරහා යනවාද ඒක කියන්නේ නැහැ. ඒක ආයත මාර්ගයේ නෙමෙයි. භාවනා කියන්නේ නිවන සඳහා කියලා කෙටි සලකා ගත්තාම ප්‍රශ්නෙට උත්තරේ බොහොම දුකයි. ඊළඟ ප්‍රශ්නය ඔබ වහන්සේ පැවසුවා නිවන යනු ඒ මොහොතේදී දැනෙන සැනසීම බව. ඒ ගැන තව පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. භාවනාවේදී දකින හැලුසිනේෂන් ගැන පැහැදිලි කරන්න පුළුවන්ද? ප්‍රඥාන්ත මාර්ගයේ නිවන පෙන්වනවා ක්‍රම පහකට සදාංග නිද්දති ප්‍රතිසක්ඛම්බ අවිච්ඡේද නිද්දති ප්‍රතිසක්ඛම්බ නිද්දති විචරණ නිද්දති වශයෙන් මේ නිවන කියන කාරය යහකට උපදින දෙයක්. ඉතින් අපි මේ ගත කරන ජීවිතේ තන්නේ කරන ඊට විරුද්ධ එකක් නිසා නිවනට ඔලූස ගන්න වෙලාවක් නැහැ. නැත්නම් ඒක දිහා මනුස්සෙක් නිවන් දැකලා තියෙනවා. ඉතින් ගත කරන ජීවිතේ කාන්තමයකට විරුද්ධයි. ඉතින් සර්වචනාංශ කෙනෙක් ඔබට පහළ වෙන්නේ අත්‍යන්තයේ තියෙන නිවන මොහොන් කිරමක තියෙන මැණිකක් කොට ගන්න ඉස්සලා පෙන්වන කෙනෙක් වගේ manussත් පැකිලා බෙහෙම කරනවා. අපි මිනිස්සෙක් වෙලා බැලුවොත් කොල්ලක් නෙමෙයි. මනුස්සකම තියෙන්නේ මම දැන් මෙතන නෝ මම දැන් මෙතන කියන මොකද විතරයි. ඉතින් අපි හදාගෙන තියෙන හැම ජීවන රටාවක්ම මම නමතක කරලා දැන් නමතක කරලා මෙතන නමතක කරලා යනවා. ඉතින් අවුරුදු 120ක් කියන තුනක් කාම කවදාකවත් මට අදරේ කරන්නේ. ආදරය කරන්නේ අනික් අය. සදාපරි කියන කාම සුදු කාම ගන්නා කියලා කියන්න පුළුවන්. මම ගොඩක් අඩව කතානාවේ ගොඩක් අන්නාම පටන් දැනුත් පෙරේ ඉන්නේ අපි හැම වෙලාවෙම ඉන්නේ අතීතය අපි අනාගතය යන්නේ අරාජ්‍ය වල හැලුසිනේෂන් ගැන මුළු ජීවිතේම හැලුසිනේෂන් කරනවා. අපි ඉන්නේ ඊනික. එතනට අපි ඉන්නේ පිටි දෙකන පච්චත්තාපේ. අපි මෙතනත් ඉන්නේ මෙතන ඉන්නේ කියන ගෙදර හිත තියෙනවා. නැත්නම් හිත කරන්නේ ඒවා ගැන හිත තියෙනවා. ඉතින් අපේ විලාකාරී වහම දැන්න සිද්ධාව ඒ කියන සදාන් වෙන බුදු කියලා ඒ චිත්තක්ෂණේ නිවන. ඉතින් කාටද බරක් කියනකොට භාවනාවක් කරනකොට අපි දෙකක් කරනකොට ආවෝද කර ගන්න පුළුවන් එක මොහොතකට ඒක සත්‍ය පීතිය කියන ඒක පොඩි අවාසියක් තියෙනවා අභිනිජයට. සත්‍ය පීඨ ප්‍රේක්ෂණයෙන් මේකද සත්‍ය කියන ප්‍රත්‍යක්ෂණය කරන්නේ. ඒ චිත්තක්ෂණය සත්‍ය විද්‍යාව කියන තේරෙන්නේ මේ චිත්තක්ෂණ තුන හතරක් එකදිගට ගියොත් විතරයි. හදිසියෙ පහළ වෙන චිත්තක්ෂණයක් ඉස්සලක් පස්සට තියෙනවා පස්සට තියෙනවා. ඒකේ ගුණය සාක්ෂාත් කරගන්න බෑ. ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. වෙරිෆයි කරන්න බෑ. ඒ නිසා සතිය හඳුනලා දීලා එයාගේ නිදීමක් කරන්න බෑ මේ චිත්තක්ෂණය චිත්තක්ෂණ හතරක් පහක් එකදිගට පාත්තන්න. ඒක චිත්තක්ෂණ කියන ප්‍රශ්නයට තව ප්‍රශ්නයක් අහන්න තරම් මට නැහැ. ඒක හරි මම කියන්නේ. ඉතින් සතිය පැවැත්ම විතරයි අල්ලන්න පුළුවන්. සතිය අල්ලන්න බෑ කියලා හිතන්න පුළුවන්. ඉතින් එතකොට කුඹිලාකාරී සතිය අල්ලගන්නවා කියන සති චිත්තක්ෂණ කිව්වා. චිත්තක්ෂණ අපි ධර්ම කියන අතරයි කියන. ඒකේ ඉතරම එකක් නැගෙන ගමන අපිට යන්න පුළුවන්. නමුත් ඒක වෙන ඔප් කරන්න පුළුවන් එකක් ඒක ලබන අනාගත විදිහේ ඒකට විදිහට ඉන්නේ. ඒ කියනමු ඒ බව දන්නවනම් හිතන්න පුළුවන් ඒ චිත්තක්ෂණය කියවන්න ලබන්න පුළුවන්. ඒ විකාර චිත්තක්ෂණය පවත් ගන්න බැරි තරම් අපේ කඩක් මේ මොකක්ද දාන්න ගන්න. ඉතින් ආයෙත් ආයෙත් හදලා ආයෙත් ඉස්සරහට දුන්නා. ඊගාට ඉස්සරහට ආයෙත්. හරි පොඩි එකෙක් නැගිටලා කරනවා. නැගිටලා වැඩනවා. ආයෙ නැගිටලා ලේනට වරින්නේ කොහොමද දීලා ගිහින් පතන පතන පතන. අඩියක් තියෙනවා දෙකක් තියෙනවා තුනක් තියෙනවා හතයි හතයි කියනකොට ඔන්න වැඩිම ගන්නවා. එන්න පළවෙනි සැරේ සරාවට හිටු දරුවා. ඉතින් හිත ගන්නවා කියන තමයි පිටරේ. ඊට පස්සේ ආයෙත් ඉගෙන ගන්න පුළුවන් නම් යතුනට නැත්නම් ගිහින් නැරඹ යෝගාවචරය කියලා. කොහොම ගිහිලා මොකලාගේ තීව්‍ර සීකක් තීව්‍ර දවසේ අපිට තේරෙනවා නම් අර තදගාමී බුද්ධිය ජීවිත පැවැත්වීම අර කේස් ප්‍රවාහය සුඛිතින් ත්‍ක්ෂණයක් නෙවෙයි. චිත්තක්ෂණ දෙක තුන හතරක් පහක් පවත් ගන්න පුළුවන් කියලා. ඒක පොත් එක වෙලී කියලා වදින කන්නේ ෂුවර් එකට විද්‍යාවක් පුළුවන්. මුචාගේ තියෙන තියෙන තියෙන පොත් එක වදින දවසේ හරි හතරක් වෙනවා. ඒක දීගායක වදින්නේ නැහැ. නමුත් ඒක ප්‍රැක්ටිස් කරලා කරනවා. බුදුරජාණන්සේ දුන්නු ආයෙක ලොකුම වෙන්නේ අන්තිම හරියටම ටාගට් එකට කියන්න කියන්නේ යන්න පුළුවන් වෙනකොට එයයි ආධුනික යෝගාවචරය ඉස්සලා හිටි දෙකනක් වෙනපත් වෙනවා. අන්නේ දෙක දෙන්නවා පදාගන්නේ පුතේන ප්‍රතිපත්ති. ඒකම්බන සමුච්ඡේද කියන. මොනවාදී තප්පරය චිත්තක්ෂණ ගන්න කෙලෙසෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ධ්‍යානයකට සම්බන්ධ වෙනකොට යම් ප්‍රමාණයක කෙලෙස් අයින් කරගෙන වැඩ කරන්න පුළුවන්. මාර්ග ඥානය සම්පූර්ණ වෙච්චාම මුල් සංයෝජන ධර්ම තුන මුළු සංසාරයම පකරනවා. තව හතක් ඉතුරු වෙනවා. ඒක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට 10 නම මුල් දර්ශන හත් වෙනවා කියලා. ඉතින් මේ විදිහට නිවන ප්‍රත්‍යක්ෂණය කරන අවස්ථාව හතක් පහක් සඳහන් වෙනවා. ඒ පහ අන්තරයයි තියෙන්නේ. ඉතින් ඒක උදා යක්ෂයෙකුට සතෙකුට කාටවත් කරකට මිනිස්සු කවදාවත් දුකෙන් පහළ වෙන්නේ ලෝකේ කවදාවත් මගේ ජම්මලාභයක් කියලා දන්නේ නැහැ කිව්වට විශ්වාස කරන්නේ නැහැ. උදාහරණයක් දුක් වෙන දැන ලංකාවේ කවුරු දරටා නැත්නම් දුක්කට උගුලා බැඳපත් නිවන තියෙනවා දැනට ධ්‍යානක් තියෙනවා දැනට අරුබ ධ්‍යාන ශක්තිය තියෙනවා මේක මතු කරගන්න බැරි කියන ඕගොල්ලෝ දහසකුත් කරන තියෙනවා එහෙනම් අල්ලවගද දෙකන ගැන වෙන්නේ නැහැ කියලා මට නම් දැනෙනවා. ඒ තරම්ම විස්තර කරනවා තක්ෂේ විහාරයක් තමයි සිංහල බෞද්ධයෙක්. මේගොල්ලෝ බෞද්ධ. පුදුජනන් දෙන්නේ තමයි. මතින මේ වහන්සෝ මුදින් දැවිලා තියෙන ගියාත් තියෙනවා. දැන් මොනවද මතකද? ඉතින් මේක මොන කොච්චර මහන්සි වෙනවද? පුදුජනන් කියන මේ දුර්ලභ වහන්සත්ව ප්‍රතිලාභයක් ඔය මොන නරක ඇදහිච්ච මොන කර්ම ශක්තිය තිබ්බත් මොන චේතනාවේ බස් සතිය කියන එක හරියට නිලමහ යෝධයා ලංකාවේ ඉඳලා ඉන්දියාවට යන්න ඕනේ සාම සක්කාය දෙක කියන එක ඇඟිල්ලට කරකවල කරකවල කරකවල ගහපුවාම මොහොතට කිසිදාක් සෙනග එහකට යනකම් මොහොත දෙබෑ වෙනවා අපි දන්නවනේ හොඳට ගැලුවා හොඳට පිටින්නේ නෑනේ ඒවා වෙලා අපෝ වෙනවනේ අපි ඉන්නත් ඒ වගේ මොකද මේක තමයි මේ මහරිදා ගැහුවා කියලා කියනවා පරස්පර බව රැඳී ඉන්න කාලේ 20000ක් එහෙමද ගිහිල්ලා ඉන්දියාවට ගහලා 20000 ජීවග්‍රහයේ සිබල් අල්ලගෙන කයිනු. එතකොට මේ යෝගයා තමයි මොහොතට ගහලා මොහොතට විනිශ්චය යනකම් මොහොත පල් වෙනවා. අනිත් වගේ අපේ හිතේ දේ කෙලස් ප්‍රවාහය පිටක් කියන්නේ නෙවෙයි හරියට පල් කරන්න පුළුවන් ළඟදාවක් තමයි සතිය කියන්නේ. අවාසනාවට අපේ උදාහරණේ අපේ පාඩම් පන්තිල කවදා සඳහන් කරන්නේ. අපි අපි කියන්නේ කියනකොට පිටින් වල සම්දායක උදේ මහත්තයා කියනවා උඹ ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා උගන්නනකොට සත්‍ය ගැන පිටි කතා කරලා කිව්වලු සත්‍ය ගැන දන්නේ කියන්නේ අපි දන්නවා මේ සම්බුද්ධාගම ආවාද බදාට ප්‍රාණිත සුදාගා කියලා හින්දා තමයි සත්‍ය දන්නත් නැහැ ඒකයි මේ කියන සත්‍ය අතර වෙනස කියලා දෙන්නම ලංකාව පුරාණ විද්‍යාව තියෙනවා මම කලාතුරකින්වත් කෙනෙක් හම්බෙලා නැහැ සතිය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඉතින්. ඉතින් කාට දක්වාට දෙන ගැහැණම කියනවා. සතිය සතිය දින හතරකින් යුතු සතිය. ඒක නෙවෙයි දැන් අපි දන්නා සතිය. එක චිත්තක්ෂණය චිත්තක්ෂණ එකක් තුළ ඇති මේ සතිය. කියලා දුන්නම අද කියලා මම හතර තුන හතරෙන් බලුවා තියෙනවා. අපි මොන විශේෂ හැදෑරුවා මොන විශේෂ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් වුණා. සතිය කියන එක මයි ළඟ ඇවිල්ලා. අවුරුදු 40ක් ඒ ශිෂ්‍ය ඉඳලා මම කතා කරනවා. අතේ මුලදී ගන්න තහවුරු වලට බැලපෙට ඒක තමයි මම මේ කතා කරන්නේ. ලංකාව විතර මේ තරම් දකින්න වස්තුවක් තිබිලා මේක නාස්ති කරනවා. කාර්යභෝගයක් පෙර දානවා. සුඛෝභෝගී පහච්චි කරන වෙන කිසිම જાතියක් ලෝකේ නැහැ කියලා. ඒක ඔක්කොම පහරකම් කියන එකෙන් කරනවා. ඒක නෙමෙයි ප්‍රධාන දේ කියලා වන්නේ. ප්‍රධාන කොට කෙලස් කොහෙම කන්නේ. සතුොත් චිත්තක් සුන්දර කරන්න පුළුවන්. චිත්තක් සුන්දීකේ කරපන්න පුළුවන්. ඉතින් ධ්‍යාන මට්ටමේ කපන්න පුළුවන්. මාර්ගඵල මට්ටමේ කපන්න පුළුවන්. මොකද පටිච්චසම්පද ක්‍රමයේ ලැබුණු මාර්ගඵලයේ ගැවත හිතට ගැනීම හරහා ඵල සමාපත්තිය හරහා කපන්න පුළුවන්. ඉතින් ඔය වගේ කියවම මම ඔක්කොම තද වෙනවා. ඒක නම් ඕක කියන්නේ. අවසන්නේ සැවින් පසු ඊයක ගමන් කවදාවත් මුස්ලිමාට එක්කද නැහැ කියන්නේ. කවදාවත් කතරිකුණත් නැහැ හිටින්නේ. බෞද්ධ තේම විතරේම කොහොමද ස්වාමීන් වහන්සේ ටිකක් කෙනෙක් කොහොමද නිකන් දැකන්නේ. ඒක දකින්න ගතවාරම් ඉතාලි ගතියෙන් නැද්ද? ඒක දකින්න කියු පිළිසිනවා පිළිතුරු ප්‍රතිසන්දි තියෙන්න ඕනේ නැද්ද? මේ බුද්ධ ධාතුවේ කොහෙද කරන් පුළුවන් වෙන ඔක්කරන් කරන්නේ මෛත්‍රී බුද්ධ ධාතුවේ කියන නඩු අමෝරගෙන එනවා ඉතින්. ජීවම වල රිවට් වෙන්නේ නැහැ. වෙන දහගෙන නැහැ. වෙන දහන්න හොඳ නැහැ. සතිය එහෙම විරුද්ධ වෙච්චාකයක් නෙමෙයි සතිය දෙන්න අපේම තියෙන ගුණ ටික අපිට මතු කරගන්න බැරි වෙන දෙකියක. අවිද්‍යාවයි කුෂ්ණාවයි දෙන්න පාඩු කරනවා. කතන්දර ලෝකෙන්නේ. ඉතින් හැලුසිනේෂන් එකයි මේකයි අතර කියන්න තියෙන්නේ ලෝකයේ ඔය ප්‍රතිචක්ෂණේ අර අද මේ භාවනා කරන කට්ටිය අරගෙන තියෙන සූස්ති ගොඩක් සූස්ති කියන දන්නවද සූස්ති කියන දන්නවද කමන්න සූස්ති ගොඩක් තියෙන එක තුමත් නෑ මොකද මේ සත්‍ය උත්තරය වෙරිෆයි කරන්න පුළුවන් අනිත් ඔක්කොම වෙරිෆයි කරන්න බෑ අර මෙහෙම කිව්වලු කියන කතාවක් එකක් එහෙම කිව්වලු අරක මෙහෙම තියෙනවලු මෙහෙම විද්‍යාව කරුනේ. ඒ එක විද්‍යාඥයෙක්ගෙන් අහන්න මේ තක්කන් දකලා කතා කරන්නේ ප්‍රෝටෝනයක් දකපු එකෙක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝනයක් දකපු එකෙක් ඉන්නවා. ඉලෙක්ට්‍රිසිටි දකපු එකෙක් ඉන්නවා. අංශුවක් දකපු එකෙක් ඉන්නවා. න්‍යස්තියක් දකපු කෙනෙක් ඉන්නවා. පිස්සු හීනෙන් දකපු වනේ අපිට උගන්වන්නේ කලු නැහැ. දෙකින් වල කියන කතා කරපු මිනිස්සේ හිතාගෙන ඉන්නකොට ඕකටත් බින්සින් හදාගන්නත් හීනෙන් දැක්කොත් නයිට් වෙන වලිය පාරක්. එතකොටම බින්සින් වහන්සේ කනෙක්ෂන් ඔක්කොම හරි ගියා. අහුවෙන් දැවිලා අප්පා වගේ අපිට උගන්වනවා නොබෙල් ප්‍රයිස් දෙනවා උඹ දෙන්න ඕන බෙල් එක තියෙන පරිසර. අපි මෙවුවා පටලියලා තමයි කියලා එකේ පාස් වෙලා තියෙන්නේ. මේ පටේ විභාගෙට තියෙනවා. අවුරුදු 10කට විතර ඉස්සරට මේ පොසිටිව් ඉඳලා නෙගටිව් එකට කරන්ට් එක යනවා. ඊට පස්සේ ලෝකේ ඉන්න ඔක්කොම ඉලෙක්ට්‍රිෂියන්ලා කතා වෙලා කිව්වා නෑ නෙගටිව් ඉඳලා පොසිටිව් යන්නේ කියලා. දැන් ඒක තමයි ප්‍රතික. එකෙක්කන් දැක්මේ ඒක ඉතින් කියන්නේ දකලව සරේ කතා කරනවා. ඉලෙක්ට්‍රොනික්ස් ගැන තුමා කතා කරනවා. සාමිලසයන් ගැනම හරි ආසයි. පන්ති දක්ෂයි කියනවා. අනිත්තර මම අතරමක් මේ කරන්නේ කඳුලැලි මෙනකොට පටන් ගත්තාම ෆෝමියුලා එක කඳුලැලි ඉවර වෙනකම් පේජ් හතරක් ලියනවා. කවුරුහෝ දාපු ගණනක්. බුදුරජාණන් වහන්සේ කියන එක වචනයක නෑ මේක ඇත්තටම අත්දකින්න. ඒකයි හැලුසිනේෂන් එකයි භාවනාවේ වෙනස. අපි කොච්චර දෘෂ්ටි රාසද අපි කොච්චර හැලුසිනේෂන් වලට ආසද අපි කොච්චර කන්ඩිෂනින් වලට ආසද කියනවා සත්‍යෙට කියන්නේ. ඒකයි විශ්ලේෂණයට අපි කියන්නේ. විශ්ලේෂණ ජීවත් වෙන හැලුසිනේෂන් එක. විශ්ලේෂණ ජීවත් වෙන කබම් බුබුලක් කියන්නේ. විශ්ලේෂණ ජීවත් වෙන ලෝක තාවකාලික දෘෂ්ටියක. ඒක ආශියා කරේට තරක් නැහැ. ආශියා කරේ හොයාගත්ත කිසිම කෙනෙකුට නොබෙල් ප්‍රයිස් දෙන්නේ නැහැ. සදාකන්න. අපිට හරිම මාතෘකාව මේ මම මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ කරපෙතක්ද එහෙම නැත්නම් මේ හිතලවද්ද කියන එක ඒක නිසා අපේ මට ඉගෙනුවා ස්වාමීන් වහන්සේම කටුකුරු ඥානানন্দ සාන්තියේ ඒ සාන්තියේ බෞද්ධ සාහිත්‍යයේ කියලා concept and reality කියලා කොටා. ඒක ඒ සාන්තියේ යුනිවර්සිටි පාලි උගන්වනකොටම කියලා තියෙනවා. මහාචාර්ය බල්ලා කිව්වලු මේ වල ඉල වැඩන්නේ ඊගමන දාහණය ගැන පරිශීලනය කළ පොතක් කියන පීච් එකක් දෙන්න මේකට දෙන්න බෑ කියලා. ප්‍රොපෝසල් එකේ මේක දියු ඉන්ටර් සොබ්බල අතන්නේ විල පැවිදින්න. ඉන්නකොට ඥාන කෝලිම හම්බ කතා කරලා කියලු. එයා මෙහෙම ප්‍රොපෝසල් එක ලිව්වා. මට කස්මා කරලා ඒක දෙන්නේ ඒක තාමත් වැදගත් දෙයක්. ඇත්තේ ඒකත් පල කළා. concept and reality කියලා concept කියන්නේ hallucination. reality කියන්නේ verify කරස්තව. ඉතින් ඒ තරම් එක පෙන්වන භාවනාවේ කොතනදීද concept and reality දෙක සමහරට වෙරිෆයි කරගන්න පුළුවන් තරක් තියෙනවා. ඒක තමයි සමසේ විපස්සට හරවන්නට තියෙනවා. අනිත් අපතේ ධර්මාක මම ඉන්න දවසේ කොහොම තුම් අහලා තියෙනවා. ඒ අපරක් කැටි ඉඳ වෙලාවට තියෙනවා තමයි. සතාත් ඒක සංකල්පයේදී ඒක නියොන්ද නැතිව වෙන්නේ තියෙනවා කියලා බලන්න. අපි ඉන්නේ කොච්චර දීනකද කොච්චර මායාවකද කියලා. එදාට තේරෙන්නේ අපි රියැලිටි එකට කොච්චර බය හිතෙනවා. සතාර්ථයේ කොච්චර බයද සතාර්ථයේ ආපුවම අපේ මේ පිටින් අහගෙන තියෙන ඔක්කොම නම් දුනාම සිවිපිට සතා සේරම හොදලා අපිට හරි බයයි අර නමාට අකට එක පිට අකුරු දෙක නැතිනවා මේ හංග නම් දුන්නේ කියලා ඈ ඉතින් මේ රෝග නැති වෙනවා කිව්වොත් එහෙම ආදිම බයයි සතාර්ථයේ ආට වැඩි අපි ඔක්කොම එකයි සත්‍ය 100ක්ම සමානව සෝපාකයි සුදීතයි පටාචාරය යම්බුලිමාලයි බුදුආමෝ හේමි කියනවා. මේ බෞද්ධයා කියනවා. ඒකට යන්න පුළුවන් මට පොඩි ෂෝට්කට් එක තමයි සතිය. මෙතන කවුදක්වත් නැහැ නෝගේ. කාටවත් ඒක සපේලා උත්තර දෙන්න බෑ. මොකද ඒක ජස්ටිෆයි කරන්න නෙවෙයි අපි ජීවත් වෙන්නේ බොරුවක් ඔප්පු කරලා පේනවා. මුළු ජීවිතේම අපි කරන්නේ අපේ දරුවන්ට බොරුවක් උගන්වනවා. අපි දෙමාපියන් අපි බොරුවක් වෙන්නේ. මම අහනවා. අසල්ලට වෙන මම අහනවා. දේශපාලනක් කරන මම අහනවා. ඒකේ මම අහපෑම දැන් ප්‍රകൃතියම. ප්‍රകൃතිය අපිට ආගන්තුකයි. ඉතින් කවදා හරි මේක වුණොත් බයිපෝලර් කියලා ඩිසීසයක් වෙනවා, සිස්ටේමියා කියලා ඩිසීසයක් වෙනවා, ડિප්‍රෙෂන් කියලා කියලා එකක් වෙනවා, හිස්ටීරියා කියලා ඩිසීසයක් වෙනවා. දැන් ඉන්න කර ගන්න විද්‍යාඥයන්ට හිස්ටීරිය කියලා ක්‍රවුම්. ඉතින් අකාන්තේ දක්වපු ගමන් යකෙත් නැහැ. නැට ගිහිලා විද්‍යාවේ කොම්පියුටර් කෙලියට ආවට පස්සේ මේ දෙක අතර වෙනස ආධ්‍යාත්මික මාර්ගයේ වෙන පැත්තට යන්න පුළුවන්. ඉන්න අතේ ගිය ගමන් පිටුන් දහ වරදිනවා. ඒක කොහොමද? ඒක පිටුවලන ඒක නැත්තම් අතල දාලා. ඉතින් තමයි පොතක් කියවිලා තියෙනවා මේ මාත් එක්සයිඩ් සයිකෝതെරපි විතවුට් ද සෙල්ෆ් කියලා. මේ දුරු සයිකෝതെරපි එක යන්නේම self එක තියෙනවා කියලා. කියනවා කියලා නාකනේ කියන්නේ. ඒක ගන්න හොඳටම. මේක නෙමෙයි යන්නේ කියලා කොන්ට්‍රොල් සිස්ටම් පස්සේ. ඊට පස්සේ මම සත්‍යයක් ඉගෙන ගන්න. සංකල්ප ඉගෙන ගන්න දේක ප්‍රතිශීලයක් මුලින්ම ඕන කොටක් කියවන්න. සබ්ජෙක්ට් ඩිසයිඩර් වලට තියෙන ටෙක්ස් කැමින් තමයි. ඒක ඉතර මෙතන මත කරන්න බෑ. මොකද ඒක ගන්න කෙනෙක් කියවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අනිත් පොත් ටික පුදුම විදිහට මේ වෙස්ට් එකේ ඉඳගෙන පෙන්නන වෙස්ට් එක අපිට අර ලෝකෙටම දෙන පටේ ඉදිරි પરම්පරාව දෙන පටේ අපි කාලා තියෙන කෑමනයි මේ බුදුසසුනේ මෙච්ච ලස්සන කියලා තේරුම් මොකද කරන්නේ ඉතින් ඒසාර හැලුසිනේෂන් එකයි රියැලිටි එකයි දෙක ගත්තාම හැලුසිනේෂන් හරිය ලුක්කටින් හරිය රසවත් හරිය කමියුසින් හරිය සූස්තිය ඒසාර කියන්නේ බෝරින් මොනොටොනස් නිදිමතයි කම්මැලි කිසිම උද්දීපනයක් නැහැ. එනිසා කියලා ටීවී ෆොටෝස් බල බල කාගේ හරි එකක් බල බල මේ සූස්තික කැපෙන ඉන්නවා. සතත් එක්කම. ඉතින් වර්තනසේදී වචන එක තමයි සූස්තිය රාගය. සතත් විකාරය. ඒකම එනකොට අපි බහින්න හිතයි. කම්මැලි. නීරසයි කියනවා. ඒකාකාරී කියනවා. නිපිමතයි කියනවා. බයයි කියනවා. අසරණයි කියනවා. කොටුුණයි කියනවා. ගහෙන් අයින් වුණා වගේ කියලා ඒ නිසා කසපිස්නිකට එන්නේම නැහැ. මොකද ඒගොල්ලෝ ඉන්නේ අර අසකාමී ලෝකෙන්නේ. අනිකන්ට 60 කියලා ඔට පින් පිට යනකොට පේනවා මේ එනකොටදී මම තියෙනවා ලකුණු යන්නේ ලක්මන් කරනවා වන්නකොට ලකුණු අපේ එන්නේ කියලා ඇවිල්ලා තියෙනවා දැන් නා සම්පූර්ණම අවශ්‍යයි කියලා යනවා කියන අසෝ. ආ දෙකකට ටිකක් මලක් හැට හතයි වයි. ඉන්දමන අදුවා කියන්නේ. කපේලා ඊගාට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වසරක පමණ කාලයක සිට භාවනාවේ නියැලෙමි. උදාසන පිරිසිදු වී පරයන්කේ වාඩි වී පෙරුවන් සීතර හිස සිට දෙපතුල දක්වා නිරීක්ෂණය කරමි. පිටුපස කොටස් හා පාදවල කොටස් පොළවට පදවන ආකාරය වම් අත්ල මත දකුණු අත්ල පිහිටන විට දැනෙන ස්පර්ශය හොඳින් දැනේ. මින් අනතුරුව හුස්මට හිත පිහිටුවමි. ආශ්වාසයේදී නාසයේ අතුල් පැත්තේ අඟලක් පමණ ඉහළින් සිසිලසක් දැනේ. මෙය හුස්මින් හුස්මට දවසින් දවසට වෙනස් වෙනවා. ඊනික ආශ්වාස කාලාන්තරයේ 120ක පමණ කාලයක්ද ඇතැම් විට ඊට වැඩි කාලයක්ද සිසිලස දැනේ. අනෙක් කාලයේ කුෂ්ම නොදැනේ. ප්‍රස්වාසය දැනෙනුවේ ඊතා සැහැල්ලු උණුසුමක් ලෙසය. එය නාසය පුරා පැතුරුණු ස්වභාවයක් දැනේ. ඇතැම් විට ප්‍රස්වාසය සම්පූර්ණයෙන්ම නොදැනී යයි. ආශ්වාසය සහ ප්‍රස්වාසය දෙකම කලාතුරකින් සම්පූර්ණයෙන්ම නොදැනී යයි. වරින් වර සිත බාහිර අරමුණු වලට යයි. ආස්වාස ප්‍රස්වාස අඩුවෙන් දැනෙන විට හිත බාහිර අරමුණු වලට යන ප්‍රවණතාවය වැඩි බව දැනේ. මෙසේ ගිය විට නැවත ශරීරය දෙස බලා පරයන්කේ සිටින විට බව සිටින බව ප්‍රත්‍යක්ෂ කර නැවත හුස්මට සිත යොමු කරමු. උපදේශපදා ඔබ වහන්සේගේ ධර්ම දේශනා සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට දිනපතා සවන් දෙමි. ඒ අනුව ඉහත නිරීක්ෂණ සතිය පිහිටුවීමේ ලකුණු ලෙස බාර ගනිමි. අවද පර්යංකයේ සිට සිට කයට හේමත් සමග රැහැයන් හඬන ශබ්දයට සමාන හඬක් දිගටම ඇසේ. මෙය එදිනදා සතිය පිහිටවන විටද ඇසේ. මුලින්ම මෙයින් කලබල වූවද ඔබ වහන්සේගේ දේශනාවකදී එය sound of silence ලෙස දැනගැනීමෙන් අනතුරුව එයද සතියට ලකුණක් ලෙස බාරගනිමි. ඉහත නිරීක්ෂණ පසුගිය මාස 6ක් පමණ කාලයක සිට පවතී. දවසට විනාඩි 30ක් පර්යන්කේ සිට සතිය පිහිටුවීමට උත්සාහ කරමි. වරදක් ඇතොත් පෙන්වා දී සුදුසු උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. සිගාරයෙන් කරන්නේ අර ෆෝන් එකේ රීඩ් බුද්ධින් බුද්ධින් සෝල් අර මේකේදී පොයින්ට් දෙකක් තියෙනවා මේ අපි ඉස්සර කතා කරපු ප්‍රශ්න සම්බන්ධ කරලා ආසල් පසාකේ බලන්න යන්න උත්සාහ කරන තමයි ආවට ගියාට පාර ගියහම කෙනෙක් වශයෙන් නෙවෙයි ආස්වාසිය මුගිට නැද අද දක්වා ආස්වාසිය මුගිට නැද අද දක්වාම කියලා පැහැදිලිව පේනවා සෑහෙන කොටසක් මේකේ අන්ධ බිඳුවට ලක් වෙනවා පේන්නේ නැහැ කියලා. ඉතින් Tamanට මේ බලාගෙන ඉන්නකම පේන්නේ නැහැ කියලා තේරෙන එක යථාර්ථයේ බව තේරුම් ගන්න දවස් 10 දෙකි 10 විතර කරන්න. අනිකම් මේකෙදී මට වැරදිලා, සීලේ කැඩිලා, සතියේ කැඩිලා දෙවිගෙන සතියේ කනේ. දුවර සතියෙන් බලන්නේ කියලා. අසල් ප්‍රසාර දෙක අතර සෑහෙන කොටසක් පේන්නේ. දානයක් අතින් දුක් පිටුපතිය බලනකොට 150ක් අබින්න අඳලා. ඒක ප්‍රොජෙක්ට් එක ගන්න ඕන කෙනෙක් දන්නවා. කැම එක හරහා ආලෝකය යනවා. මෙහිම ආලෝකය යනවා. කැම එක මෙහිම වෙනකොට අන්ධකාරය. ආයෙ මෙහිම වෙනකොට පේනවා. ඉතින් තිරේට වැටෙන්නේ 150යි ආලෝක. අපිට දිගටම ආලෝකයක් තියෙනවා. දෘෂ්ටි පැවැත්වෙනවා. කවුරුහරි කිව්වොත් එහෙම චිත්තපටි බලන්න 150 කින් අන්ධකාරය කියලා. එදාට චිත්තපටි බලන්න බැහැ. දුර චිත්තපටි රසේ වමනක් ගන්නවා. අපේ ලෝකෙ නිස් මාත්‍ර ජීවිත වාස්තුවේ අපි ඉතින් බලදී වාඩි වෙන්නේ ඉතින් වාහනවල පස්සේ ගාව මේ ප්‍රතිපදින ඉදිරියට කර බලන්න කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි ආලෝකේ නැහැදී ඒ කැඩෙන අතරම තමයි අපේ හැලුසිනේෂන් එක පටන් ගන්න. ඇනිමේෂන් එක පටන් ගන්න. නැත්තම් අතර තියෙන නිශ්චල ඡායාව. නිශ්චල ඡායාව එක දිගට ගහගෙන ගහගෙන යන අන්ධකාරයත් එක්ක අපි අතරමැද මේ අර ඡායාවෙන් මේ ඡායාවට ඉතින් හදනවා. පැවැත්ම. මොකද පිටපටි අධ්‍යක්ෂණය කරන්නේ අධ්‍යක්ෂ කරන්නේ අපි. මේ ඥානදාහම කියනවා. ඒකෙම ආශ්‍රත් ප්‍රසාරේ බලන්න ගියේ ඉඳලා සෑහෙන කොටක් පේන්නේ නැහැ කියලා තේරෙන උපාවක් අහිංසක වෙනවා. උපාවක් නිහතමානී වෙනවා නැත්නම් හිතන්නේ දුර්වලකමක් කියනවා. ඒ නිසා ළමන අතාරින්ම දාන පාන කියන දෙවිමක් දෙනවා. මේ ඇකින් බලවත් ඇකි කියන අර පේන්නේ නැහැ. ඉන්නේ නියඟ පේන්නේ නැහැ. සක්මන් කරන්න බලන්න වම දිගේ බලاشිය දකුණ පේන්නේ නැහැ. දකුණ බලුවම කොහොම පේන්නේ? සම්මුතින වල දකුණ පේන්නේ. සම්මුතින වල වම පේන්නේ. මේක අපි පුද්ගලික දුර්ලභමක් විදිහට කතා කරන මිසක් කවදාවත් කමටාන් මාතාව දාන්නේ නැහැ. මේක නිරීක්ෂණය කරලා වැදගත්ම දේ. උතන තමයි ආර්ය සමාධිය තියෙන්නේ. නොපෙනෙන්නට. ඊට පස්සේ දෙවෙනි සීගිය සඳහන් කරලා තියෙනවා අහකට ඉන්නකොට සද්ද නැති කරක් තියෙනවා. සද්ද දෙකක් මැද නැති තැනක් තියෙන ඉතින් රහයි සද්දයක් වගේ. මේ රහයි සද්දෙන් අපි කියන්නේ පහළ ගතිය කියලා. ඒක වර්ධනය කරගෙනකොට අපිට හරි පාළුවක් වෙනවා. අපි දෙයියක දා ගන්නවා, ටෙලිෆෝන් කරනවා, අල්ලපු විදිහට කතා කරගෙන ඉන්නවා. අර පාළුව නැති කරා. විසද කෙනෙකුට යාම කියන මම ගිහිලා නැහැ. සිමරජිටි කන්දක් උඩට ගියොත් ධනවාසලි නැතිලා උඩට ගියාම පුදුම පාළුවකයක් එන ඔය සත්‍ය කනට ගහන මට තියෙනවා. එනවලු. දුරටම එනවා පාළුවේ යනවා. ඉතින් පාළුවේ යන තියෙන්නේ මට තරඟ දෙකක් හදලා හොඳට භාවනා කරපේ කෙනෙකුට මේ එකේ කතා කරන අතරමැද කියලා කියන්න පුළුවන්. හොඳට භාවනා කරපේ කෙනෙකුට භාවනාවට ආනපානිත නැදුවා. යොදපු ගමම දැනගන්න පුළුවන් ආනපාන ඉවර වෙනකන් අල්ලන්නේ නැහැ. ආසත් ඉවර වෙනකන් පස්සට පටන් ගන්න අල්ලන්නේ නැහැ. මේ එක රහසක් තියෙනවා. එක දවසක හෝ නිින්දේ හඳ ඇහුවනම් සෞදසයි එක දවසක හෝ ආසාචිරෝ කස්සාසේ කෙලවර ඉස්සර දැක්කම ඊට පස්සේ ඒක නොදක ඉන්න දාකින්න බෑ. ඒ දවසයි වෙන්නේ. එන්නර පස්සේ මේක පුරුතුවක් කියන දා මෙහෙම කරලා පෙන්නුවාට මේක අතරම දෙයිස් නැහැ කියලා. මෙහෙම කරලා මෙහෙම කරුවට පස්සේ ආයෙත් කියන්න බෑ නේද? කොහොම ලංගෙලා හිටියත් මේ කැලේක කියලා කියන්නේ. ඉතින් ඉස්සල්ලාම දවසේ අපි සත්‍ය දෙකක් මැද නිස්සබ්ද භාවය අහනකොට ඉස්ලාම දර්ශනයේ කවදා හෝ ආස්වාසිය අවසානයේ පිළිම සත්‍යතරකට ගේන්නේ නැත්නම් දෙන්නේ දිට විස්තර කර දැනගත්තට පස්සේ මේ මිනිස්යාට ඔය බයිපෝල යන අවුල ශීසොබීනිය යන අපි මේ තියනවා කියලා බැලුවට මේකේ ඇත්තේ නෑ අපි හැමදේම බල බල ඉනකොට හැමදේම තියෙනවා නේද එකක් දිගේ දිගට බැලුවොත් ඒකේ කඩේ දිපී ඒකේ තියෙන පැලයි අන්නේ පැලයි දැකීම හොඳද නරකද කියලා අටවචාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා එනිසා මම දෙනවා ප්‍රශ්නයක් සභාව. ඔකේ. නැද එළිය පෙකන ගමු. ඒ පෙකන. විවේකන කැමතිලා තෝසන්න උසාවි ඉස්සරහට එනවා. ප්‍රශ්න අහන්න කරන හස්ස අහන්නට කැමති දෙන්න නඩු අර පහල යනවා. හරිද? එන්න සභාවට දාන්න ප්‍රශ්නයක්. ඒ ස්වාමීන් වහන්සේට කතා කරන්න ඊට නෑ මොකද සමාහට ගන්න පුළුවන් කතා කරන දින ආලා අකුණු ගන්න එක තමයි අන්තවචාරි මාන්තේ අහනවා මේ වගේ දැන් පන්සලක් හාමුදුර කෙනෙක් ඉන්නේ ඉස්සරහා පහරේ මේකත් පාරේ පාත්‍ර වෙලා ගන්න මිනිස්සෙක් යනවා කාගරි ඉන්දියාවේ හිතා ගන්න පාත්‍ර වෙනන් කරන්නේ ඉතින් මේ මම කාමෝ කතා කරලා කියනවා ඔබ පාගේ මාත්‍යෝ මට පාත්‍රයක් වුණා ඉතින් මම හිතා මම බලන්කොඩි වගේ ඉබ්බට පස්සේ ආම්පුර එකක් තෝරන. ආ මේක හොඳයි. ඉතින් ගාන කීයද කියලා තෝරනවා. කවුන්සියක් නැත්නම් සම්මාසුසියයි කියනවා. ඒක ඒක පාසල එකක් නෑ ඔක්කොම ෂේප් එක හොඳයි අහන්න උදේට මේ කලබලයි ඉන්නකොට පාත්‍රයේ මේ කට්ටකම කරන්නේ නැද තියෙන පොඩි කල පැස්සි. යටේක සමි තහඩුව. උඩ පැත්තේ තහඩු දෙකක් කරලා කලබල තමයි පහළ දෙන්නේ. ඕක හැම වෙලාවෙම පැස්සිට කරන්න බෑ. ඊට පස්සේ තලතිල් ගියාට පස්සේ කොහොමද කරන්නේ? මේවගේ මෙහෙම මෙහෙම බලබලා ඉන්නත් එක තැනක හිලක් තියෙනවා. අදී නෑ ඒක. මෙතන තියෙන කාර්යය තියෙනවා. අදවලු කියන පාස්තරේ උනායි මේ ගන්න පුළුවන් ඔය ගන්න දෙන්න. ඉතින් මේක තමයි ආදියට මම දැක්ක සෑවල දෙක වෙනවා තාක 80ක් දෙන්න. ඉතින් තවත් බලන්න. මම තායකක් හපෝ. ඊට පස්සේ කියන සාන්තුව වහන්න පුළුවන් කල්පරිණි වහන්න පුළුවන් පාස්තර නැහැ නේද මේක වෙන්නේ. අහකින් ගන්න ඥාන 75ක් ගන්න. තුන්වෙනි එකක් අරගෙන. ඒක 60කට දෙන්න. ඒක අරුවයන් වාසිය අහනවා. මේ තමන් ගන්න තියෙන පාත්‍රයේ හිල් දකින්න එක හොඳද නරකද? සල්ලිවට පස්සේ බිලි බිලි ලිව්වට පස්සේ ආයෙ මන්දිය පාර ගන්නෑ. ඒක හිතන බිලයට දෙයක් වෙන කුංචකරෝ. තල්ලි දුන්නොත් හොඳ නැහැ. සම්පූර්ණ දෙන්නේ ඉස්සෙල්ලා හොඳයි. ඒ නිසා අපි යමක් ගන්න ඉස්සෙල්ලා මේක අනිත්‍ය දුක නරකම් තියෙනවා නම් ඒ දැකීම නරක දෙයක් තමයි. මේ දැකීම හොඳයි. අපි දේවල් ඔක්කොම ගන්න ඥානෙ පිටිපිටා බඳින්න දෙවින ඥාන බඳින්න ඔක අනිත්‍ය දුක නරකම් නෙවෙයි කියලා. සැලෙන්නේ නැහැ කියලා ඒ කාරණේ බලනකොට සැලෙන්නත් තියෙනවා. <laughs> ඒ කාර්ය ගන්න දෙයක් ටික තියෙනවා. ඊට පස්සේ චෝදනා කරන වැඩක් තියෙනවා. සංගත වෙන්න ගන්නවා. දැන් මට දන්නේ ආන්දු බඳින්න ඉස්සලා කියලා. ඉතින් දන්නේ නැහැ. දැන් කාට කොයි වරද කිව්වත් මට ප්‍රශ්නයක් නැහැ. දැන් මට බැරිවෙකෙක් ඇවිල්ලා චල්තුරු ගන්න දෙනවා මම මට යෑදි වෙන. මට එන තොතෝ හොම වෙලා මන්නේ. මේ දුවන්තර දන්නේ නී කාරණා. මොකද තෝ මරණ කිලි ඉගාවත් තෝ තේමන්නේ. යන්තු වෙලා කියන බේමි ගැන. So that is done. උතුරු කියන කෙන දන්නේ සංසේ කාලේ බුදුදන්නා කටේ මංගල ඕනම අරමුණක් වෙනකොට අරමුණ භාරගත ඉස්සෙල්ලා ඔකේ ඒ ස්වභාව ලක්ෂණ තුන තියෙනවා අනිත්‍යත්‍ය දුක්ඛත්‍ය අනාත්මයි ඒක දකින්න කැමති නෑ අපි ඒක දකින්නේ අර ග්ලොස් ඕවර් කරලා ඒක නොදැක වේන එකේ බාර ගහගෙන දෙන්නේ ඒ වගේ දෙන්න තමයි ලෝකයන්නේ මේ මුළු තාක්ෂණයම තියෙන්නේ අර කලින් තුන වහන්න නවකාරී නියතල් පාසුකම් ඔය ඔක්කොම තියෙන්නේ ඒක වහලා කොහොමද වඩු ඒක විකුණාට පස්සේ ඒගොල්ලෝ කොහොමද බිල යට වෙනවා විකුණුන පස්සේ ඔලු ආපහු ආරම ගාන ආහාර වන්න ඕනේ අපි ඉක්මනට ගිහින් ගමන් කරනවා හරියට දාන ගමන් මතන මන වෙපල උදාහරණයක් අත බින්දි කොක් බින්දි තියෙනවා කියලා ඊට පස්සේ කොක්කේ යස්සුවාට පස්සේ අර මාළුවාට මානවස්තු අහිලා කරකට කරගෙන දෙනවා නේද ඊට පස්සේ මොකද කුරුපිට යහින්ද විතරයි. අනුකම්පාව බලාපොරොත්තු වෙන්න බෑ බාහිර බලන්න. ඒ වගේ කුස්තුදියා බලනකොට ඒක යායට කියනවා කියන තමයි භව භව ආශාව කියන්නේ. ඒක විගත හුස්ම ගන්නවා කියන්නේ. ඔබේ හුස්ම දෙකක් නැත්නම් සාධාරණ කීපතියක් තියෙනවා කියන්නේ. දෙක අතර වල පැලෙයක් තියෙනවා කියන්නේ. දකින්නේ බයට නියහසු. කරද්දක් විදියටනේ. අපි මේ ගත්ත බඩුවේ කියන හිලක් විදියටනේ. සුසුකන්නාස්සේ කියනවා සංඝයාට. මේක මිනිස්සු කියලා දීපස්. කොට හුස්ම වෙන මොකුත් නැතුව හුස්ම බලලා ඒ යායට කිව්නට උඩ තියෙන මෙහෙම අතුරුෙට ලං කරගන්න. ඒක කියනවා බහන පිළි බොහෝගේ කියලා. ඉච්චගන්න ආරම්භන ගන්න වශයෙන් මේවා එක යායට පිළිනක එකක්ක ඒකකයක් කියලා දෙයක් ලෝකේ නැහැ. හැම දෙයක් පැහැදිලිව තියෙන්නේ සමුදයක් ගොඩක් එක්ක. ඉතින් අපි ඒක එක එක තල්ලි දුන්නට ඒ ඒකකයේ තුල එකක් තියෙනවා ගහයක් තියෙනවා මොන දෙයක්වත් හිතන්නේ. ඒක දෙන්න කියන්නේ ගොඩක් දේවල් එකතු වෙනවා. ඒ නිසා බුදුසෙනඟට යෝජනා කරනවා ගහන්නේ කියන වෙනකොට කලාපේ කියන වචනේ ගන්න කියලා. කලාව කියන්නේ සමානාසු ආශකෘත තමයි කලාපයක් කියන්නේ. මේ හැමදේම කලාපයක්. අපි ඉන්න ලස්සන බෙල්ලමක් කියන කලාපේ එකතු වුණාම ඒකේ මායනේ හැදෙන කලාපේ අන්තිම වෙනුනාට පස්සේ මමයි හැදෙන්නේ. කලාපේ ඔක්කොම සීග්‍රසන් සම්ටෝටල් එකට ඇඩඩ් වැලියු එකක් කියනවා. අඩු ගමන් නිවිටි වෙනවා. දැන් පිටියේ කොටක් පිටියක් කරනකොට දැන් ඉබුට කිව්වේ පිටුර කියන්නේ ආකර්ෂණය. ඒ වුණාට පිටියේ එකක් වෙන් කරලා පෙන්නන්න බෑ. යම් තේලි දකක් පිටකල කියන්නේ ඔය කටේ දාගන්න කියන කියන්නේ. කිස්සා සුත්තේකට දාලා දෙන්න බලන්න. අසුචි ටිකක් මුත්‍ර ටිකක් ගාන මොකද වෙනවද එකක් කරගන්න. ඒක සමස්ත වෙච්චානේ. මට රාජ්‍ය එකයි කියලා ගන්නවා. එනිසා මේ සම්පෝටල් එකයි කැරි වෙන් කරන එක තමයි බුදුදහමේ වර්ගවා. ඒ නිසා ආනාපාන හරි අරගෙන මේක මේ අතුරු ගහලා බලන එක විස්තර කරලා බලන එක තමයි විද්‍යාව කියන්නේ. ඒ විද්‍යාවට ඔක්කොම ඉස්සර බුදුදහමට ඔක කියන්නේ. මිනිස්සුන් වෙන්කල බලුවට පස්සේ වෙනයි සමස්ත විචක්කම් එකයි. ඒ නිසා කොයි වෙලාවක හරි උස්ම බලාගෙන යනකොට ඒ දෙක අතරමැද හිස්තන අලුත් අන්ධකාරය දැක්කම මේ සතිය නැති නිසා සමාධිය නැති නිසා සීලය නැති නිසා නෙවෙයි මේක තමයි ප්‍රකෘතිය අපි බලන්නේ එහෙම ගන්න මේක යායට කියේ කියලා අන්නේක දහින්න කොච්චර පෞෂත්ව ඕනද කොච්චර සීලය ඕනද කොච්චර සතිය ඕනද කොච්චර ශ්‍රද්ධාව ඕනද අපි බදාගෙන තියෙන දේ පුරුද්දලා හදලා හොඳට බලන්න. ඒක දැන් අපි මේක අදලා කරේ ඉදු මොඩක තියෙන වස්තුවක් ලස්සට අරගෙන දැම්මොත් මයික්‍රොස්කෝප් එකට සස්තුනියල් ලොක් කරලා බලන එක කතාව. දහගණයක් ලොක් කරලා බලන තව කතාවක්. හතරිස්තුනියල් ලොක් කරලා බලන තවත් කතාවක්. මම ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට මඩකත් ලේබල් එකක් ගහන්න නම් මේක ලී කියන. නැත්නම් හඳුනන්නේ නැහැ. ලේබල් එක ගහන්නේ වතුර කියන. වතුර ලකුණක් නැහැ කියන. මොකද ඔක්කොම වෙන් කරලා බලුවට පස්සේ මේ එක එක අංශුවක් දන්නේ නැහැ. මම වැඩ කරන්නේ ලේවල. මම වැඩ කරන්නේ වතුර කියන්නේ නැහැ. එක එකක්වත් දන්නේ මන්නේ පිළිමයකට කියලා. මන්නේ ගෑනුකට කියලා. මන්නේ ප්‍රාණීක අප්‍රාණ නිර්ව දන්නේ නැහැ. අද ඒක තුනට පස්සේ මගේ අම්මා මගේ තාත්තා මගේ දරුවෝ කියලා අපි මේ මේ සිංහල බුද්ධාගම වල නටන නැතිලයි. මේ ඔක්කොම දෙන හොඳු සම්බැටමේ පාටිකල්ස් පාටිකල්ස් වල නැහැනේ අපි අඳුරගෙන ඕන ගැතියක් අපි කඳුරගෙන කියන්නේ. ඒ වගේ අහන පාඩේ කඩලා වින්ගෙන හදන පළවෙනි පැලේකට දක්නකොට අනිත්‍ය නැතුව ගිය කෙනෙකුට හිතෙන්නේ මට සත්‍ය හරි ගියේ නෑ මට ආනපාන හරියන්නේ නෑ මට සද්ධාව නෑ මට සමාධිය නෑ ඒ තමයි සීලයක් පැත්තක් වෙන්නද කියන අරකට වැඩි අපිට කරන්න මේ කොච්චර බහනා කරලා සම්කාන් සුදුමි නැත්තම් එයා බහනා කරන්නේ අර පාත්‍ර හිල්ලා කියන්නේ කොහොමද නෑ කියන අදහස. හොඳ නෑ සල්ලි කිව්වොත්. සල්ලි බිල කියන්නේ ඉස්සෙල්ලා චෙක් කරලා බලන්න. ඕන දෙයක් ගන්න ඉස්සෙල්ලා බලන දෙයක් අහන දෙයක් හන්දකට පහන ඕනම දෙයක් තුළ ඒ අඩුපාඩු තියෙනවා. අපි අඩුපාඩු නොදකින්න මේ ග්ලොස්සෝල් එකක් තමයි මේ තාක්ෂණික. සම්පූර්ණ කියන දේ කුස්කාචාරණේ බොරුවක් නෙවෙයි. අපි මේ අද විඳවන සියල්ල විඳින චිත්තාචාරණය. අපි කැලේ වැද්දෙක් ඉඳක් කැදීන වැද්දෙක් වුණා අපිට මේ කියන ප්‍රශ්න ආත්ම උදාහරණේ දරුවන්ගේ ප්‍රශ්න කතාවේ දික්කරාද මොකක්ද මේ මිනිසා ශිෂ්ටාචාරය තුළදී ප්‍රසාදේ සල්ලි හදාගත්තට පස්සේ සෝරි. ඊට පස්සේ ආයෙත් අදාතෝටි බම්මයි ආයෙකට ගන්න. ඊට පස්සේ උඩ කීවද බුදුහාමෝ අරන් ගත්ත ඔක්කොම වල ගත්ත ශූන්‍යකාර කැන්සිට් නේ. පටන් ගන්නකොට බුදුහාමෝ සංගල පටන් ගන්නවා. දැක්ක බලන්න ඕන නම් ඒක ඵලයට අපි කියන්නේ ආයෙ බණකට වෙන්න බෑ අපිට. අපි ශිෂ්ට ජාතිය. අපි දීසි අවුරුදු 6 ගණන් කලින්. ඊට ඉස්සෙල්ලා ඔය පැත්තේ ඔක්කොම වැඩි පව කරලා තියෙනවා දෙලිය ඉඳලා තියෙනවා. අවුරුදු 6 වෙනකන් නාගන ලකුණු ගෙඩික කන්න පුළුවන්. මයිලම ඉන්නේ මේ ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ මම මොකද කරන්නේ. මම හුද්ද තාපසය ලැබිලා. මොන බහුලේ කට්ටිය ගමේ කට්ටිය ඉතින් ආනෑ මගේ හිතේ පාහර නොකමන දහක දුකක් නෑ ඕනෙම මේ මින්දටි මට උනේ දෙන්න කරගන්නවා ඊට පස්සේ කලින් යාගත්තේ ඒ මාත් තේරෙනවා මේ මාත් තේරෙනවා ඒ නිසා මූලිකම අවශ්‍ය කරන දේ තමයි අපි ශිෂ්ටාචාර කතා වයින් කළ දෙවිදිකින් අන්තර කරන්නේ. මම දන්නවා සුනිත්ති කටවලට ගලපෙන්නේ නැහැ කියලා මොකක්ද කියන්නේ. එකක් ශිෂ්ටාචාරයෙන් යැපෙන්නේ. දෙක ගණ්‍යාකලේ කුලයාකලේ බෙදලා වෙනකොට හුද්ධි කලාව තියෙනවා. ඉදිකලා ජාති තුනක් බුදුහාම දේශනා කරලා තියෙනවා විවේක කාය විවේක චිත්ත විවේක ප්‍රතිවිවේක කියලා. අපිට තැනකින් ඈත් වෙන එකත් එක විවේකයක්. පුද්ගලිකව කවුරුත් සම්බ වෙන්නේ කාය විවේක. නමුත් බාහුල නැගන බලන්න හිත කොච්චර බඩපර වෙනවා කියන එක බලන්න. කාය කියලා කවුරු චිත්ත කියලා ගන්න බෑ. කාය කියලා කවුරු චිත්ත විවේක ඇත්තටම නැති. අපි විචිතරම් බාහුලට ගිය ගමන් අපේ හිතන එන්නේ නැහැ. හිත නිකන් ගොඩදාපු මාළුවෙක් වගේ නටනවා. ඒකට දෙවෙනි විප්ලවයක් කරන්න. දෙවෙනි යුද්ධය. ඒකත් කරගත්තට පස්සේ කායිකෙත් කියන සිත ඇතුලේ හිත කියන අනුශය ආසව ධර්මවලින් උසදි විදිහට කියනවා. ඒ නිසා අපි කරන වැඩ මේක නැහැ නේද මේ වැඩ තන්ති නේද? අනිකත් තියෙන හොරිය අනිද්දල්ලා අනිද්ද මේ වෙලාවට අරුද්දා කල්පනා කරන්න මම ආයේ හිත තියෙනවා. මේ ගණ්‍යාගේ වැදෙන්න, කුලියකේ වැදෙන්න, සමූහයේ ජීවත් වෙන්න කීයක් යාරි කරනවා. සාධකයි විචිතුනකුත් සමහර කණ්‍යා කෙරේ බැඳින්දයි කුලයා කෙරේ බැඳින්දයි සමාජශීලී වෙන්න හදලා ඇය භාගයක් භාවනා කරලා හරිදී නැහැ කියලා අමුතු ලෝකේ කියන්න දෙයක් තියෙනවා. අසුචි වලක පැය විචිතුනකුත් සමහර ගත කරලා මම ලක්ෂ ගාන සමග ගෑවු නැහැ. සල්ලයිට් ගාන ගෑවි තාම ගන්න කී නැහැ කියලා කියන්න දෙයක් නැහැ. සක්කාවට විතර ආසයි කියන්නේ ඒ නිසා මේ අතරමැද තියෙන මේ ප්‍රදේශය තේරුම් ගන්න ඒකට ලෑස්ති මනසකින් යන්න තමයි දසපාරමිත කරන්නේ. ඒකට ලෑස්තිලා යන සූදානම් ශරීරයෙන් අප්‍රමාදේ කියලා බුදුසෙන් අපි සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට කොච්චර කාලයක් ඇයිද අපේ භාවනාවට අවශ්‍ය මානසිකත්වය හදාගන්න. මේ බලන්න හදන්නේ මේකයි කියලා දැනගන්න. ඔබ්ජෙක්ටිව්ස් දැනගන්න අපේ රිසර්ච් එකේ. කාටද තේරුම් ගන්න පුළුවන් නේද අපි හයිපොතීසිස් එක නල් හයිපොතීසිස් එකක් කියලා. ඉතින් අපිට දීලා තියෙන්නේ නල් හයිපොතීසිස් එකක් ඒක විස්තර කරන එක අපි භාවනා කරා. මොකද්ද අන්නේ මා නිත්‍ය කියලා දුක අනිත්‍යයි. සත්‍යයි කියලා හිතුව එක දුකයි. මට අහන්න වට කරන්න පුළුවන් කොට අනාත්මයි කියන එක තමයි නල් හයිපොතීසිස් එක. භාවනාදී විස්තර කරන්නේ කරන්නේ. විස්තර වෙන්න වෙන්න හොදෙනකොට කිසිම අමාරු වෙන්නේ නැහැ. භාවනා වැරදෙනවා කියලා. මොකද ඒගොල්ල යන්නේ තවත් කාමයක් කියලා. තවත් නම්බුනාමයක් කියලා. ඒ නිසා මාළුවේදී සදාගණී කුති වගේ භාවනා කළ සුළු වේලාවකම මේ දෙක අතරමැද තියෙන ගැප් එක හරියි. විවේකයේ තියෙන නිහඬේ හඬව අහුනොත් දැනුනොත් ඒක ඊටත් නතර කරනවා. අපි පොඩි ළමයින්ට මයිකු ගේම්ස් කරනවා. ගේම්ස් කරලා උඹ තංකල් අල්ලනවා. අල්ලලා දෙන්නේ නිකන් නේ. භෞතික විද්‍යාව විනෝදයක්. ඉතින් බෙල්ල ගන්නෑ ඉතින් අර දුමින් බෝල් එක නැවි ගහන එකක් තියෙනවා. ඔය වගේ එකක් ගහන්න ඕන කියන්නේ ඒ මයික් එක ළඟ තියලා ගහන්න ඕන. උනෝ ඒ සද්දෙට පොඩ්ඩක් මොකක්ද දීලා බලන්න ඔය සද්ද ඉවර වෙනකන් මයික් එක ළඟ විවිධ මම ආවදි කරනවා. මේකත් අහගෙන අහගෙන ඉන්නේ මොකද වෙන්නේ? අදියට සත්‍ය අඩු වෙන අඩු වෙන සත්‍ය තීව්‍ර වෙනවා. තීව්‍ර වෙලා පහනවා ඇහෙනවා කියන දේ පහනවා ඇහෙන්නේ නැහැ කියන දැනට යනවා. අහනවා ඇහෙනවා මොළදී. අන්තිමට ලොකුල් දීගෙන අහනවා ඇහෙන්නේ නැහැ. එයාට ඒක තමයි වෙන්නේ. බලනවා අනන් යන්නේ. අහනවා දෙන්නේ නැහැ මොකද ඒකට ඉන්පුට් එකක් නැහැ. ගන්ධ රස පහස ඔක්කොම කියනවා ඉන්ද්‍රිය විනිබ්බද්ධ ඥානය කියලා මේකට කියනවා. ඉන්ද්‍රිය බද්ධ වෙලා නැහැ. හැබැයි ඉන්ද්‍රිය කාහ තමයි යන්නේ. ඉතින් පොඩි ළමයෙකුට දෙන ප්‍රොජෙක්ට් එකක්. මේ දෙකුතරක් අහන්නදී එක ප්‍රතිපද එන්නත් සමතිය. ප්‍රොජෙක්ට් එකක්. ඉන්දියනවා කියනවා. කවදාවත් ගන්න නැති වචන වලින් ස්වාමීන් වහන්සේ ඒක කරන්න බුදු හිතයි කය දෙකම අපේතුන එකලස් වෙන්න ඕනේ. හරියටම අවධානය යොමු කර ඇදී ඇහින්නේ එතකොට සම්පූර්ණ ජීවත් වෙනවා වගේ තේරෙනවා. හැම ඉදරම ඇලර්ට් වෙනවා කියනවා. සම්මාසාකට මොනක්වත් තේරෙන්නේ නැහැ මේ විදිහට. මොකද බණ භාවනා කරලා අධර්මී කරනවා නෙවෙයි. අංශස් ප්‍රසාර කරනකොට මේ ආසාවේ ඉවේගෙන යනකොට ඔක්කොම අංශු වලට කැඩලා යනවා. ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් නැතිලා. ඩොට්ස් පේනවා. પછી ආර්થિક દોષ થયેલા પ્રસાર થયા છે ඊට પછી નથી ඇස්ති ගැරියට પછી ඉස්සරහදී કમેન્ટ එකේ સુરક્ષિત කරයි સ્વાමීන් વහන්සේ મારે પેલી નોકත් પેલી අම්මාට නම කියලා કතා කරනකොට අම්මට මට කියන්න හිතෙනවා બોය දකින්නේ මේ නම උනාට උතමේ මනසේ නැහැ කියලා. ඉතින් අම්මා කපි වතුර ගන්න අයියෝ මේක අමා වයසි පිපිව උගන්නලා මට මොනවා වෙයි ගන්න ඔබ ආන්දිට ඔන්න කොල්ල බාර දෙන්න ධර්ම දෙයක් කරලා. එසේ පොඩි ළමයෙකුට ඒ වගේ පොඩි පොඩි මේකක් කරලා පොඩි ගේම් එකක් කරලා පෙන්වුවට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඒ ළමයට කියනවා ඒ හැකියාව මොකද ඒ අවුල් වෙලා දැන් මොළු මම කිය විචිදේ අපි වගේ සබ්බේ භාෂාවට දාන්න යන්න ඉස්සෙල්ලා ළමයි ඇති විදිහටම කියනවා ඒක ඒකට පේන්න පටන් ගන්නවා ඒ අර සූදානම් මනස තියෙනවා සත්‍යෙට බොහොම ළඟයි අපි බුද්ධාම ඉඳගන්න ඉගෙන ගන්න මනස සූදානම් නැති කතරපත් වෙනවා පන්සිවාගේ කියන එහෙමම නම් වෙන්නේ නැහැ. සූර්ය පන්සිවාගේ නම් දන්නවනම් ඉගෙනගත්තට බාධාවක් වෙන්නේ නැහැ නිකුණුවක් කියලා. ඉගෙනීම කරන්නේ රාග සත්කාර සම්මාන සිලෝක මොනම ලැබුණා අපේ මනස තියෙන අරක නිත්‍යයි සුඛයි සුඛයි කියන්නේ. ඒ පරමතනයි මුණින් යත් වෙනවා. ඒකට අපිට ප්‍රශ්නයක් ඇහෙනවා. කී වෙනවා. භාවනා කරනකොට නිර්මාණශීලී නැති වෙනවා. ප්‍රගතිශීලී නැති වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කෙලින්ම වේරංගට ලක්ෂණය වෙන්න. මේ ගුණේ පිටික පටන් ගන්නකොටම අරකටසෝ අපගබ්බෝ උච්චි උච්ඡේදවාදෝ කිරියවාදෝ නාස්තිකවාදෝ කියනවා. මුචින් ලස්සන ජීවිතයක් තියෙන මොනවද මේ මිනිස්සුන්ට බඳු උගන්වන්නේ මේ නාස්තිකය කියන්නේ නොකර ඉන්නේ යක්ඥන්නේ නතර කරන්න රසවිදි නැති වෙන්නේ කියලා උතුන බාරගෙන යන කෙනා පස්සේ යන්නු කියන දේ ඇත්ත තමයි ඒකල දෙන්න කියලා දෙන ලෝකේ කියන්නේ කියන හරිය දුක නම් දුක නැතිවීම තමයි අපේ කියන්නේ. ඒ පියන්නේ බ්‍රාහ්මණයන් තේරුම් ගන්න බැරි වෙන කතාව. ඊට පස්සේ සූත්‍ර පිටකේ ටික තැනක බුදුන්සේ කියන දේ තියෙනවා. අපි දන්නවනම් බුදුහමර අපි කොච්චර බණින්නේ. අපි ඇත්තටම බණින්න එක තමයි කරන්නේ. මේ වගේ දවසකට ඇවිල්ලා බුද්ධෝත්පාද කාලයක වචනකට මම දැනුණාට ඉතින් අනිත් මේ වෙලාවට මොකද වෙන්නේ කියලා. ඔය එකක් එනික තියෙනවා. ඒ වෙලාවේ කිව්වොත් කියන්නේ මේ ජීවිත කොටස් කියලා හම්බුනට භාවනා කරපන් කියන කන රත් වෙන ගන්න. මඟුලක් කඩාන මේ බස්නාකට බදු දේවා ගන්න බැරුව ලයිට් එක දාන්න බැරුව ඉන්නවා ඇක්සිඩන්ට් වෙලා ඔළුව පිළිකාවක් අරනවා මොන ලයිට් එකක් දීලා ඒ බුදුහාමුදුරුවෝ මම එතකොට ඒ වෙලාවට කල්පනා කරන කර්ම හැම වෙලාවකම කරන එක තමයි මුලිකම ප්‍රොෆෙෂනල් සල්ලි තියෙන්නේ. මේක ලස්සන තේනවා කියනකොට මම දන්නවා ඔබ දෙකේ හට් ඇටැක් එනවා කරන්න දෙයක් නැහැ. මම කියනවා TNT පෙත් අරගෙන ඉන්නේ කියලා කිව්වට තියාගෙන ඉන්න ඕන නැත්නම් නිදන්නේ කියලා. එකයි මේකෙන් කියවෙන්නේ අපේ දුකට විදි කෙනෙක් වගේ කියන්නේ අපේම කටයුතු විතරයි අපේම ප්‍රශ්න කරන්නේ. එහෙම දැනගත්තම බෑ මේ වගේ පතිය ආනාපාන කැඩි කැඩි යන බව ශබ්ද අතරමැද නිශ්ශබ්ද භාවයේ තියෙන බව තේරුම් අරගත්තොත් විතරයි අර බුද්ධ වචනේ අපිට ඔප්පු කරලා පෙන්නන්න. බුදුමෙන්ගේ තියෙන පැට්‍රෝල් මියුසික් කියලා සිම්පනි 17ක් එකක්. ඒක මේ ඉන්දිර මියුසික් එක. ඒකදී මේ පටන් ගන්න සංගීතයේ හાર્ට් බීට් එක. අපි අම්මගේ බොකේ ඉන්නකොට අපි ඒක ඉඳලා තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට හાર્ට් බීට් එක ඇහෙනකොට එහෙම තැන්පත් වෙන එක අඬන බබා සංගීත කියලා ඉගෙන කරගත්තාම අම්මගේ සද්දය ඇහෙනවනේ ආයතනය. හાર્ට් බීට් එක උදුදී. ඒ විඳින ගින්න ගින්න ඌ මැදදී ඔකෙස්ට්‍රා එක නතර කරන පස්තර දෙක මම ආයෙත් පටන් ගන්නවා. ඒක හොඳම කෑල්ල තමයි මියුසික් එක කියන්නේ. එතන සිම්ෆනි කියන හොඳ කෑල්ල මොකද සමහරවල් මගේ මියුසික් එකේ වෙලා. ඉතින් විතෝන් තමයි ලෝකෙට හොඳ සංගීතඥයා ඌ ගන්නන අපිට මොනවද කියලා ඒ සංගීතය තමයි ලෝකෙට හොඳ මේක. මේ කියන ඔක්කොම කැඩලා හැබැයි වෙනවා සම්මුති විවාහ ඉස්ස සමාජික පැය 23ම සැපදෙන පැය 23ම ගන්න පැය 24ම ජීවිතේ දෙන්න නිසා කවදාකවත් අපි පින්යෙන් ග්‍රෑන්ඩ් එකට අන්ධකාරේ පේන්නේ නැතුව ඉස්සන පේන්නේ නැහැ මොකද අපි මේක පුරෝලා කියන්නේ භාවනා කරනකොට කැලේකට ගියාම රැයනක් දහන්නේ නිස්සද්ද භාවය කියන්නේ දේවතාවය කියලා බුදුජානකයක සඳහන් කරනවා සමාන රූපෙදී චිතේ මධ්‍යස්ථිකේ කාලේ පක්ඛීසු සංවේදේසු සමාන ප්‍රහාරඥ පීති සංඥාන් සංජාතන්නේ ස්වාමීන් වහන්සේ පාරණ කරා. දැන් කියන ස්වාමීන් වහන්සේ මධ්‍යම රාත්‍රියේ සතුරුම අඬලන්නේ නැති. සතුරුලන්න අන්නතේ මම ප්‍රධාන සද්දයක් මට එනවා මට පුදුම බයක් ඇතිවෙනවා. උසස් බුදුරජාණන් කියනවා හිතේ මධ්‍යස්ථිතේ කාලේ අක්කීස සංවේසේසු සම්මාන බ්‍රහාරණ පීති සංජාතන්නේ. මටත් ඔය නිසා තේරෙන සබ්ජෙක්ට් එක මම පුදුම සතුටක් දැනෙනවා හුදකලා ඉන්නකොට. අර දේවතාවට බය ඇති වෙන සත්‍යයේ ඒකට භයන් කියන එකට බුදුසසු පීති කියන වචනේ දාලා උත්තර දෙනවා උපරිතලයේ තියෙන්නේ. කිසිම සත්‍යක් නැහැ මම පාළුයි. ඒකට අපි මේ සීලෙක වලින් වැඩි ලක්ෂණ සීල දෙකක් වරක් තියෙනවා. හොඳයි බින්දුවක් නැහැ. එකතරක කියනවා මේ පාළුව කියන වචනේ අපි යොදන අවස්ථා දෙකක් මේ කුසවත්තේ චිත්තපති අඤ්ඤාත මේ රජකේ මනි සදාලා රජකේ මනි සදාලා කියන තියෙනවා කනසින්නේ නැලබිල්ලේ ඉන්නා සමේ කරදර නැතුව පාන්නේ පිළිගන්න වෙනවා නන්දර මොනක්වත් ඉන්නවා ඒ පාළුව කියන වචනේ ලෝ සෞන්දර්යයක් තියෙනවා ඒත් නරදි කිව්ව දෙයින් පාළුව දෙවනක් කරලා උඹ නාරං උලලේ මනහාලක සද්දයක් වුණාට ගත්තා ඒ කෙනෙකුට බරදකමයි මට ගැම්සා වෙනවා ඒක බුදුමයක් ඇති ඒක පුතකට කියන පාළුව ගැන කරදර නැතුව පාළුවේ ඉන්නේ අපිට දැන් වෙලා තියෙන්නේ සාධුව කරදරයක්. මේ හුදේකලාව පෙන්වන්න බෑ. ඉතින් ආසල් පස්සල් දෙකක් නැති හුදේකලාවට අපිට අන්ධකාරයක් නෑ පේන්නේ. අපි බලන දේ පේන්නේ ඉතින් අපි දැන් හදින්නේ කියලා කියනවා. පේන්නේ කොහොම නෙවෙයි තියෙන්නේ ඇත්තේ නෑ ඇත්තටම ඇත්තේ. විද්‍යාව ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පොට්ට විදිහට කිව්වා ලෝකේ තියෙන දේවල් 104යි 126ක් තියෙන ඩාක් මැටර් 170ක් තියෙන ඩාක් එනර්ජි කියලා. ඔය 104 තමයි අපේ රණිසරුවල් පෙන්තරච්චන් තේරෙන. අපි දන්නවනම් මේ තියෙන දේවල් අපි අල්ලගන්න හදලා දේ 96ක් නම. එන්නේ ඉතින් මිලාකෙන්නේ. දාහමට කිසිම උපකරණයක් අහුවෙන්නේ. මුතජනන්සේ සිහින දැකලා මේ කතා කරන අපි දැකලා තියෙනවා 104 තමයි. හුස්මේ තේනකොටද චිත්තෝත් අයිතිෝ කියලා කියන්නේ. අයිතල කසුදාපන් කියලා 10 නේ තේන්නේ. අනිකලේ පේන්නේ නිසා අපිට මේ පේන අපි මේ වාද කරන අපි දන්නවා කියන්නේ පේන කීර 10 අල්ලගෙන. අපි ඒකේ සබ්ජෙක්ට් එකට ස්පෙෂලිස්ට් වුණාට 90 අයිස්පොසින් කියනවත් බෑ. අපි ඒකෙන් කියන යටි හිත කියනවා අනම්මාන කියනවා. ඒකට අපිට යන්න බැරි අපිට පේන කිව්වත් අපි තාම දන්නේ. එහෙනම් යන්නේ එක හුස්මයි බලන්නේ. වහම කරලා කරලා ඒකට ආසපති තේරෙන්න පටන් අර ගන්නවා මුතුනතන වැටෙනවා ඉවර වෙනකොට මොකද වෙන්නේ ප්‍රසාරටි මුතුනත වැටෙන ඉවර වෙනකොට මොකද වෙන්නේ අපි කිසිම දෙයක ඉවර කරන්නේ අපි මනස නිතරම සමුදේ පැත්තට දුවන නිරෝධේ පැත්තට දුවනවා ඉතින් ඒ නිරෝධය අභාග්‍ය සම්පන්න දෙයක් කියලා මරණයක් කියලා ක්ෂය වීමක් පැවීමක් කියලා අපි නොබලා ඉන්න නිසා අපිට සමුදේ පැත්තට තොරන් ගහලා ඉන්නවා සමුදේ කියන්නේ දුකයි පළවෙනි දෙවෙනි ආදී සත්‍ය තුන තමයි නිරෝධ ආදී සත්‍ය මේ කවදාහම බොහෝ අරමුණක ජීවිතයෙන් බලන්න යන්න ඔය කොච්චර සත්‍යමත් කියන්නේ කොච්චර කර්ම වලනවද එනින වාරේ එක එක ජීවෙන දේ බැලීම මැද කුපුදාර්ථයෙන් කොච්චර බනහලා තියෙනවද කොච්චර කම්කාන් සුද්ධ වෙලා තියෙනවද කොච්චර අභිජිත වෙන්න ඕනද කොච්චරක් මේක මොන පිළිකිනක් කරන්න බෑ මම කරගන්න ඕනේ කියලා දැනුම් ගන්න ඕනේ කියන එක මනාරන්ත නිසාම දුජනාචි ලෝකයට බන දුකියට ලක්වනවා කියන වැඩක් නෑ කවුරුවක්වත් ඔය ඔය කියන තරම් ඇලයින්මන්ට් එකක් ගන්න ඇලයින්මන්ට් හතරක් තමයි ඥාන කරන්නේ. වැඩක් නෑ මිනිස්සු දෙන ඕනම දෙයක් අහන්න කරනවා. දෙන ඕනම දෙයක් ඒ මවාගෙන ගන්න හදනවා. බුදුන්සේ සාහසංගේ කාපලක්ෂයක් පෙරම් කරලා පන්තිකක් જાතික දැකලා න්යාලි එක වෙලා දිබ්බචක් විඥාන දෙනවනේ මේ වෙලාවේ මිනිස්සු මොකද කරන්නේ? කොයි මිනිස්සෙක් බලාවිද දේට හමාරේ බලන්නේ. නිරෝධේ බලන්නේ. තාක්ක තාක්ක විපස්සන රාජයන් ඔයිතින්ද උදාහරණ පිළිනව පාන බලන්න කියක්. ඉතින් ඒ නිසා මට කියනකොට හැම වෙලාවෙම සංගතව ගොතිය මේ කාටත් කියන්න යන්න එපා. මුඛාවත් පිළිගන්න ඒක තමයි මන්ද උත්සාහය. හැබැයි කවුරුම මගේ පිළිගත්තත් උඹට කරන්න පුළුවන්. අපි ජීවිතේ තේමාවක් නැහැ. කවුරු මොන පිටුව කෙලියක් ලෝකේ 199ක් නම් උඹ කෙරුවොත් හරිම. ඒ විදිහේ දේක තුමා මොකද යුද්ධාවන කියවන්නේ මේ සමුදයක් වශයෙන් ඇත්තද නැත්තද කියලා බුදුහාමුදුරුවෝ ඉන්දියා ඉදුණාට හැබැයි මට එකක් කියන්නේ කෙරුවොත් නම් මේ ජීවිතය අත්දකින්න පුළුවන් කියලා. සමුදයක් වශයෙන් යනවා. යන ධර්මයකට මේ මේ ශීත බාහන මාත්‍රකාව වශයෙන් ගන්න බෑ. ඒකට මේ යොදන්න බෑ. මේ එක්කෙනෙක් තමයි. ඒ කියන්නේ මේ විදිහට කල්පනා කිරීමක් කියන හුදකලාව කියලා ඒක වචන කලාවක්. මොකද හරි අමාරුයි ජනමාධ්‍යයට වැටිලා ධනියා කෙරේ ක්‍රියා කෙරේ බැඳලා ඉන්න කෙනෙකුට ඒක වේදේ මුස්පින්තුවක්. සම්පන්නල් ගුණක් විදිහට. ඒකයි පාළුම් තමයි බුදුහාමුදුර සකස් කියලා කියන්නේ අර දේවතාවක් වෙනවා භයං සංජාතනයි කියන. මතහරි බයක් ඇති වෙනවා. අද මේ ඇමරිකාව කොච්චරක් වීගම් කළාද කියලා දන්නවද ආරක්ෂා වුණා. මුළු යුරෝපෙම වීගම් කරනට වැඩිය ඇමරිකාව සමීකරණය. ආරක්ෂා වේදන මොකද? බයිනෝද. බයිනෝද. සල් බ්‍රදර් චාල්ස් කතෝලික මනසේ මිනිහ කතා කරලා කියනවා. බුදුජානන් වහන්සේ නාලාගිරි යථාගාවට යනකොට පිටුලේ අදාගත්තෙත් නෑ, කඩුව ගත්තෙත් නෑ, විශ්වාසකේ ඕක බලකම් මගේ ඇති මොකුත් නෑ. කතා දන්නේ. මේක දන්න ඇත්ත 16 ශක්තිය තියෙනවා මයිද? දිවවත්තතා මාත්තතා වගේ අපාය යනවා මතක කරගන්න. එදාට එදාට ආකල 16 අදින මූරක නතර වුණා. දැන් ජීවිත පොඩ්ඩෝනේ. අපරගේ දෙතුමේ ගෙදර මොකුත් නැහැ. දින්න අපේ මුද්‍රා. කිසිම තැනක මොනම ආරක්ෂක උපකරණයක් නැහැ. බය නැහැ. චීනේ ආරක්ෂාවට හරි වේදම් වැඩි කරනකොටම ඇමරිකානු මේ ප්‍රොටෙස්ට් කරනවා. මෙහෙම කරන්න බෑ. අත්තම පුරුස්කාරයෝ. අභිලංගිත ආයුධ තියෙන පුළුවන් බලලා තියෙන්නයි කියන්නේ. අපිට ඒක ප්‍රශ්නයක් නෑ මොකද අපි ආයුධ නැති වෙන එක කල්පනා කරනවා. ඒ නිසා මේ සතිය අවුනා නම් ඒ ධාතුතර දෙන්න පුළුවන් ඔක්කොදීම අරසාව. යන්ත්‍රකට ආකාරයෙන් පිළිසුම් දක්වා වෙයි අරසාව. මොකද ඒක අර දෙයක් නැති නිසා නිකම්ම හම්බෙන්නේ නැහැ. හැබැයි තමයි මොනවද ගන්න වැඩි කට්ටිය ගණන් ගන්න ඉතින් ඔයගොල්ලෝ එහෙමනම් භාවනා නොකරන අනික් කට්ටියට කොහොමද ඉන්නේ එළිය ඔය වාහන වල යන ඇමරිකන් කාරයකට කොහොමද ඉන්නේ තාම ගන්න අපි අනිත් ගා කරන වෙලාවට Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වාඩි වෙලා භාවනා කරන විට සිතුවිලි නැතුව ඉන්නා විට මට මම ඉන්නවාද නොදැනුනි. නිදි නෙවෙමි. මා ඉන්නවාද දැන ගැනීමට මට හුස්මට වරින් වර අවධානය යොමු කරන්න උනාද? කල යුත්තේ ඔබ කොහේ සිටීමද? මේකදී අර සතුටාකලේ අර කතා කරන්නේ ලේඩි කතා කරලා හිත කියන්නේ ඉතින් ඒක දෙකක් තමයි සරණිය Occasionally, ergo cogito sum. I think therefore I am. මෙතන කිව්වෙ මේ භාෂා විද්‍යාවේ කො කොගිට ergo cogito sum. මම බලි අර කිව්වනේ හරිද කියන්නේ. ඒ නිසා අපි කල්පනා නැත්තම් නේද? කල්පනා කරන්නේ මොකක්ද? ඒකෙත් අපි කොහෙද ඉන්නේ කියන්නේ. කල්පනා කරන හැම දෙයක්ම අකුසල. ඒක අපි කියන්නේ හිතාමතා කියලා කියන්නේ. හිතලා කියන්නේ. එතන සම්බේ සංඛාර දුක්ඛ කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවනේ මම ඔතලා කියනවා නෙවෙයි. සම්බේ සංඛාරා අනිච්ච. හිතමු හිතන පතන හැමදේම දුක්. ඒක කිව්වේ ආර්ථ ශෝෂණව. will is evil කියලා. දැන් කියලා අවුරුදු 25ක් වෙනවා. ජර්මනි කියන මුළු බටහිර චින්තනයම ගැහුවා මෙන්න. මොනවා හරි හිතලා කතා කරුවොත් අකුසල තමයි හිත වෙන්නේ බුදුන්ත චේතනාන්විතේ සම්මත. කර්ම නැතිනවා කියන හොඳ නරකමක් කියන්නේ. දැන් කොයි එක කරුවා දැන් හරි කිව්වා. ඒක නිසා කල්පනාව නැත්තම් අපිට මම යන්නේ. මේ කල්පනා නැති වෙනකොට මේක අධ්‍යතන වශයෙන් හදන මම මොකද කරන්න ඕනේ? ආයෙ කොහෙද මම යා ගන්න තියෙන්නේ කොයි සුපර් මාකට් එකේ ඉන්නේ. මේ කොහෙද ගන්න තියෙන්නේ මේ නැති වෙච්ච මම හොයාගන්න. ඒක නිසා නිකම්ම ඔහේ ඉන්න එකද ස්වාමීන් වහන්සේ කියන්නේ. කියන්නේ මිනිස්සේ කිරිය වාදයට දානවා. මිනිස්සේ නැචාත් වාදයට දානවා. රසස්වාදයෙන් අයින් කරනවා. ඉතින් තේරෙනවා නේද ඕනේ නම් එතෙන් යන්න විනාඩි ගන්න යන්නේ. අපේ අවශ්‍යතාවයෙන් ඇතුලෙච්ච තත්ත්වයක කොච්චර අකාම කාදාන වුණත් අන්නේ තමයි විද්‍යාව. අයිය නම් කෙලස් කියන්නේ. මේක තමයි ප්‍රශ්නාව කියන්නේ. එචා මේක දෙන්න කතෝලික වෙනවා ප්‍රශ්නයක්. මේක දෙන්න මුස්ලිම් කෙනෙකුට දෙන්න. හින්දු කෙනෙකුට දෙන්න පුළුවන්. බෞද්ධයෙකුට එනවා. දීපුවම එයාට පුදුම පාළුගතියක් අසන ගතියක් තමයි කොහොමද මේ කාමෝම ඉන්ටර්නෙට් දකින්නේ. අන්තර්පසාද දකින්නේ, කායේ දකින්නේ කියලා ඉතාලට අයියේ මුස්ම දෙකක් හරි අරගන්න. නැත්නම් ආකාරයේ කියන ධර්මයක් පිටකොන්නද බලන්න මොකද වගේ වුණා. ඇත්ත දෝරු ගන්න කියන්නේ. නිවන ඉතරම නෑ. මම මේ විශාල බුදු ගන්න මොනවාද සරල කරන්න හදලා තියෙන්නේ නෙමෙයි මම කියන්නේ. මේක අල්ලලා දෙන්න සති ගේමින් පරිලංගකට වැඩි වෙලා යන්නේ හැබැයි ආ ඒක නැවත නැවත භාවනා මාර්ගය කාර්යස්ථාන මාර්ගය කියලා කියන ප්‍රගුණ කරයිද ආය පලාතේ නැවි දුවන්නේ බුද්ධ අම්මේ විත්‍ය කරතන් නේද සතාදීපාවටවත් අනේ වන දීපාවටවත් මෙහෙම කරදරයක් අත් නොවේ මේන් බලාපන් පොරේ මොලේ මම නැති වුණා නේද නැති නිකලක් කරන්නේ නැහැ මේ සිය දිස්සු දේවක් කිය හොයනවා ඉතින් යන යාළුවෙක් ඇවිල්ලා මොකද මුල්ලා මේ මොකංග වචන බූරුව මේ ඔටුව නැතුණා කියලා. ඉතින් බෑන මොදෙන් දෙන්නේ කියලා කියන්නේ. ඔබට තේරෙන්නේ නැහැ බං. ඔටුව උඩ ඉඳන් තියෙම නැති වුණා නම් මම. ඉතින් අපිට තෝනේ මම නැති වුණාට පස්සේ අපෝ සොයාගැනීමේ මාර්ගයට දෙයියන් ස්තුති කරනවා. ඒක ඕක තමයි කියන්නේ. නැතිවෙච්ච මම ආයෙ ලබා ගන්නට අනේ ස්වාමීන් වහන්සේ මොන ගුරුකම කෙරුවොත් හරියයි. පිරිත් නූල් ගැට ගන්න. නැත්නම් ඉස්තෝත්‍ර කියන්නේ. නැත්නම් දෙවියන්ට බඳුවක් අයින් කරනවා. තුන්දෙනෙක් මට මේ වෙනකොට කියලා තියෙනවා. මම දිට්ඨියකින් ගිහිල්ලා අතුරු නූලකට ගෙනියනවා. දෙවියන් බඳුවක් වෙන් කරා. කොම්බෝ භයානක දෙයක් වුණා. හොඳටම කමඨාන් සුද්ධ වෙච්ච එකක් තියෙනවා. ඒ තෙතෙන් දෙනකොට උස්ම ගන්න බැරුව ජය වෙනවා. ඉතින් ඒකකොට කොහොම හරි දුවලා ගිහින් මොකක් හරි ඔය සාන්ති කරණයක් කරනවා. ඒවලම සාන්ති කරන්නේ. කියන්නේ අඳුරලා දෙන එක අපහසු නෑ කියන එකයි ඉස්ලාම කියන්නේ එක උස්මකට එක චිත්තක්ෂණයක පදංගනේ ගුති කියන. ඒක සාහෘද කරනවා. ඒකයි කල යුක්ති කියලා තේරුම් ගන්න දෙන එක තමයි කමඨාන් සුදු කියන්නේ. ඒක බුදුම සංඝ ශාස්ත්‍රයේ බාරාගෙන නියම කතාවක් කියනවා. ඒවා මම හිතනවා ගණිත වාක්‍යයක්. මේක අත්දකින්න එක කාටවත් අමාරු නෑ. නමුත් මේ අත්දැකලා පස්සේ ඒක හරි වැඩක් කියලා තේරුම් අර ගන්නවා කියන එක එයාටයි කියක් නෙමෙයි. ඒක කර්මස්ථානාකාරය කරේකින් කලිට. ඒක කාට හරි මේ වගේ වැඩක් කරලා මේ වෙලා ඒක ඊගාට කලිට නොදන්න එක ප්‍රශ්නයක් නෑ. මේක යෝගාවචරයේ ප්‍රශ්න නෙවෙයි කර්මස්ථානාකාරවලගේ ප්‍රශ්නය. හරිදී අත්දැකලා ඒක ලියන්න බැරි වුණා නම් වාර්තාවට ඒක යෝගාවචරයේ ප්‍රශ්නයක් නෙවෙයි යෝගාචර දුර්ලභම නෙවෙයි කර්මස්ථානාචාරයේ දුර්වලයි. එයා දැනගන්න ඕනේ මේ නොදන්න භාෂාවක් මේ කතා කරන්නේ ඒක මතු කරන්න ඉස්මතු කරලා දෙන්න. ඒ නිසා අපිට බුදුහාමුදුරු දීලා තියෙන ඒ වගකීම කර්මස්ථානාචාරයේ නිසා අපි කොහොම හරි උතුලේ තියාගෙන බය ඇරලා මේකම නැවත නැවත කියන්න හදන්න. නායි ප්‍රකාශ කරපු දවසේ උත්තරේට යන්න ඕනේ. ප්‍රකාශ කරන්න බැරි නම් තාම උත්තරේට මොකලා නැහැ. ඒක ප්‍රකාශ කරනකම් කියවන්න. කතා කරමු. කතා කරලා කරලා මොකද දකින්නේ? හිතේ විතරක් නෙමෙයි. ශබ්ද විතරක් නෙමෙයි. මනසෙන් විතරක් නෙමෙයි. වේදනාවක් විතර ඔක්කොම නැති වෙනවා. නැති වෙච්ච දවසේ අපිට විශාල බයක්. වේදනාවක් නැති වෙච්ච දවසට අපි වේදකම් කරන අන්තභාගික. මේ බලේ වේදනාවක් දැනෙන්නේ නැහැ. මේ ඇති නේද අයියෝ මොකද එතන උස්ලා වගේ නැතුන දැන් බලන්න ඒක එක විශ්වාස කරන්නේ මේක පොර වෙලා කොහොමද මේක වේදනාව දැනෙන්නේ දැන් කොහොමද මේ අන්තභාගයේ දැනෙන්න මේකට වේදනාව දැනෙන්නේ ඉදාර දුවයි මන්දනේ මම කියන්න හදන දේ තේරෙනවා අපිට ඕන කරලා තියෙන අර නොදැනෙන වේදනාව ගෙන්න ගන්න ඒ විදාට වදිනවා මේ අන්තභාගයේ හරිම කරලා දුන්නනේ මුතුල දැනගන්නේ අන්ත දෙකම නැති කරලා දානවා නැති වෙන කියන මොකක්වත් වෙන්නේ ඔය එන හරියක් එන්නේ දුක් ඒකට මොනම දාලා තියෙන වේදනා හිතේ ශබ්ද ඔක්කොම ගෙවෙනවා ජීවන බල දකින්න හිතේ හරි ඉක්මන හැබැයි යෝගාචර ඔක්කොම කියන්නේ භාවනා කරන්න බෑ හිතේ කරදර කරනවා ඒ කියන්නේ දකින්න මේ ප්‍රශ්නේ මේක කියන්නේ හිතෙන්නේ ඒක හිතනම් දැක්කයි කියලා කියන්නේ හිතෙන්නේ පස්චිම බහුජීවක විතරයි. මේ ජීවිතේ නිවන් දක්න කෙනෙකුට විතරයි. අනිත් කයින් කියන්නේ මොකක් වටනාගමක් තේරෙන්නේ. ඒ ඒගොල්ල ඇතිපැත්ත නෑ කියනවා. මම සහ පාඩ දැක්කම මම ජීවි ලෝකේ දැක්කම මම මරිච්ච අත්තම දැක්කම මම වලල් කැලේ කරනවා. දේ ඉතින් අපිට ගන්න කට්ටිය යනවා. ඔය කොයි එකක් අක්කලා මොනවත් හොඳයි නැති හොඳයි කියවනම් හිත මේ පිටවත් ඒ දැන් නැගලා පටන් ගන්නවා. ඇත්ත කර්මස්ථානත් ඇතුලෙක් මට කියනවා. මම ඕක කිව්වා. ඉන්න ගානදු. ඉතින් මම සංතු ගන්නන්න පටන් ගත්තලු දැන් 100 ගණන් 1000 ගණන් මුතුම පිළිලා කුටි ඒකේ ඉන්නේ. මේක කියන්නේ කවුරුත් කියන්නේ මේක මුස්තික් කරන්නේ අනුමත. එසයන් හිතේ ගැටුණාට පස්සේ මේ අම්මන කතාව නෝන කියන්නේ. එහෙම මේ මම කියන්න දන්නේ අරමුණකින් තොරව සතිය පැවැත්වීම කොච්චර වෙලා කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට තියෙන අමාරුව තමයි අවිද්‍යාව. කියන්නේ මොකද මොකද හිතනවා මොකද මොකද කරන්න ඕන කියලා දැවෙන ප්‍රශ්නයක් ඇති කර ගන්නවා හිතේ. ඒක ඒක භාවනා උත්තර ප්‍රශ්නයක් කරගන්නවා. අන්න ඒක කියලා දෙන්න ගන්නකොට ඔක ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක්. පුළුවන් නම් පෞෂත්වය තියෙනවා ඔබ පුළුවන් තරම් වෙලා ඉන්න. අදිට උඩ දාපු ගල මුලට වැටෙන්නේ නැතුව අහසේ හිටියවල. පුරුපරයන් තම්බිලා නැහැ. විඳින. සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් නම් හිතාන ඉන්න ඔය දක්ෂ පාරමිතා පිළිලා තියෙන්නේ. ඇදී කියලා ඇස්ති. මේ ජීවිතේම කෙලවරක් කරගන්න පුළුවන්. මේක පෙරනම් කරගන්න. ඒක සත්‍යින් කියන්නේ සුළු වේලාවකින් මුංචි කරලා දෙනවා. නමුත් ඒක ඒකට අනුග්‍රහ කරන්න ඇති. ඒ පෝෂණය කරන්න ඇති 100 100ක්ම ඉලෙක්ට්‍රෝන. වෙන්න පුළුවන් නේද? වගකීම වැඩියෙන් දෙන්නේ යෝගාවචරයට නෙවෙයි සම්ස්ථානකාරයට. ඉතින් එනකම් යෝගාවචරය පුරුතල් කර කර යනවා. කියලා කියලා කියලා මත්තම කාර්යයක් කරනවා. ඔබ තමයි තියෙන්නේ. ඔබ අගේ කරන්න පටන් අරගන්න. එතකොට කොච්චර අපි පෙර කාර්මික කටයුතු කරනවා. මාර්ගය හරිද කියලා තේරෙයි කියලා යන්න පුළුවන්. ඉතින් ඒක මේ අහඹයක්. ඔබේට හෝල්සේල් බිස්නස් කරන්න බෑ. එක්කෙනෙක් කෙනෙක් අල්ලලා කියලා දෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් වෙච්ච දේ වෙච්ච කියලා ප්‍රකාශ කිරීම ඉන්නට එක් වෙන්න කියලා කියනවා. අවසාන ලිඛිත ප්‍රශ්නය. ඒකායන මාර්ගයේ වශයෙන් සතිපට්ඨාන දේශනාවේ සතිපට්ඨානය දේශනාවේ යෙදෙන අතර කරණීය මත්ත සූත්‍රය නිවන සඳහා ක්‍රමයක් වශයෙන් යොදාගත හැකි බව සූත්‍ර අවසානයේ සඳහන් වේ. සත්ත්ව ඝාතනයෙන් පටන් ගන්නා පස්පව වලට මූලික හරය සත්ත්ව හිංසාවෙන් වැළකීම ලෙස පෙනේ. මවක් තම එකම පුත්‍රයාට කරන මෛත්‍රියසේ සියලු සත්වයාට මෛත්‍රිය කරන ලෙස දේශනාවෙන් මෛත්‍රිය අනිකුත් භාවනා කරන පිළිපැනීම සඳහා අවශ්‍ය වේද. මෙම ඊතා ගැඹුරු මෛත්‍රී කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ස්වල්ප වශයෙන් දැනුවත් කරන්නේ නම් මැනවි. මතුපට්ටාන රූපේ කියන එකමයි කර්මික සූත්‍රයේ තියෙන්නේ. චිත්තං කරං නිසින්නෝ වාසයානෝ වා යාවතස්ස විදතු නිද්දෝ ඒකං සතින් අදිස්සෙය සතුන් ඒකං විහාරං ගමයි උන්ට හමාර කරන්නේ ඉඳගෙන ඉන්නේ ඔය විදිහේ හෝ ඒවා හිතගෙන ඉන්නේ ඕවා නිඳ නැතුව සති ඉන්නේ කියන්නේ සීල තන්නේ සති අධිෂ්ඨාන සිතං කරං විසින්නෝවා සයනෝවා යාවතත් විගත බින්දු ඒ මුදේ කරව හැකපිලා ඉන්නවා ඒතන් සතින් අදිස්සෙය බ්‍රහ්ම මේකං විහාරං ඒක හතර බ්‍රහ්ම විහාරෙන් වඩන්නේ අපි චිත්තක්ෂණයේ සුර මෙත්ත ගන්න මොහොත හතරක් වයි. මේ පණිසාගේ කියනවා. කක්ක අඟවල්ලක් තියලා ගෙඩි හතරම තියෙනවා. එක එක ගල් ගාලා කන්නට වැඩි අඟවල්ලේ මුලටම ගැවුවා නම් හතරම වැඩනවා. මේගොල්ල හරියට කැමති මෙත්ත වඩලා, ධර්ම වඩලා, සුචිත වඩලා, ඒක්ෂා වඩලා හරි හතරම කැඩුවා. උඩ උඩට තිබ්බනම් සොජිවිලා ඉතින් ඒව කියවපහම අපේ ආගරේට පොඩ්ඩක් කෙනෙක්ලක් තියෙනවා මම ඒක ටිකක් නරකනමක් ලබන කෙනෙක්. මේ කිටි ක්‍රමයේදී ඉතින් අපිට ඕනේ මේ වටවලල්ලේ යන කම. ඒක තමයි ආගමික නායකව කරන්නේ. ආගමික නායකව තීස්මිල් බේසිස් එකට හදලා. එක පිටිම කනවා වෙනවද? දැන් දෙක කන කණින් කිරිපවන වාසී හොමයි. ඉතින් කර්මික සූත්‍රයෙන් කියවන්නේ. හැබැයි පටන් ගන්න දැන් යන කර්මික සූත්‍රය මොකද්ද? අරණියන් අත බුදුනේ යම්තල් සංසම්බදන් අභිදමෙච්ච සක්කෝ. සුර 14ක් තියෙන මිනිහෙකුට විතරයි අපි මෙච්ච දූතේ කරන්න පුළන්නේ පළවෙනි එක සක්කෝ. ඒ සංඥාව තියෙනවා. අන්න පුළුවන් කියන්නේ. ඉතින් අද තියෙන නුනටි සංඥාය ආගමික මේ පුතහම වල හැම ආගමකම ඉන්න දෙවියෝ උදම් දෙවියෝ උදේ ඔයා කියන්නේ ඉවරයි. ඔය හැමදාම දිනනවා. He's a creator, you are creature. Creature කවදාවත් ක්‍රියට ගැන හිතන්නත් බෑ. දැන් ස්වයං එකක් නෑ. මේක ඔක්කොම සමානයි. මමත් මිනිස්සෙක්. කිසිම කෙනෙක් කැමති නැහැ උඹ කියලා බුදුහාමුදුරුවෝ කරන්නේ ඉන්න කෙනෙක්. යාහට කියන්න යන කෙනෙක්. සත්‍යීදනවා කියන්න කෙනෙක්. අපිට ඒක බලද්දිම කට ගෙවෙනකන් කියනවා මම ප්‍රශ්නෙත් මේ නා සුභීක් නෙවෙයි ගාන බන්නේ මිනිස්සෙක් කියලා. මොකද ඒ? උඹ වගේ මම මගේ භාගෙ නිත කියලා. අපි කියන්නේ නේද? පිස්සු කතා කරන ලොබහත් ඒකටම උපන් වෙන අපිේම අපි අර පාව කරලා තියෙනවා මේ පාව කරලා තියෙනවා කියලා මුළු ලයිෆ්ේම ලියාගෙන තියෙන අවසාන මරණිකායේදී බලන්නේ පව් ටික තමයි. ඒකට වැද වැද ඉන්නවා. ඕකට මට සුද්ධිය අල්ලකට පවක් නැවත නැවත සමාදම් වෙන්නේ. කරකම් කරපු හියල්ලක සමාදම් වෙන්නේ. කාමීත්‍යචාර කරපු ඔක්කොම සමාදම් වෙන්නේ. දුතාවට කේරන් ඔක්කොම සමා ඒ ඒ ලයිෆ් එකකට අපත් විදියට තියන කියෝකයි. දෙකේ තියෙන අකුසල සමාදම්. ඒ අපරාධය කරන බෞද්ධයයි. නැහි කන්නේ බෞද්ධනේ. බෞද්ධ වැඩිම වැරදි වැරදි පිළි කිය කියලා ඉන්නේ. ඒ තමයි සූත්‍ර දෙකම මේ කියවලක් කියනට ඔබ අහපු ප්‍රශ්න ඇතුළු තියෙන්නේ. සූත්‍ර දෙකක් කියවනේ ප්‍රශ්න දෙකක්. ඒ සූත්‍රම කියව ප්‍රශ්න තුනක්. වාදනාර රූප බාලෝ තාවර වැඩි තියෙන්නේ. කියවන <laughs> කියවන එක. සතුටටම යන. ඒ මතක කරලා එකක සංදේ මෙන්න මේ පාළුව එකක්. ඉතින් ඒකමයි කියලා තියෙන්නේ. ඒකමයි කියලා තියෙන්නේ. ඉතින් තරම් ඉන්නවා, ධයනවා, යාවපත් දෙකට විද්දෝ. ඒකන් සතින් අදිත්තේ. ප්‍රශ්න මිතන් දිහානද මම. මනුවද මේ දෙක මෛත්‍රී භාවනා දෙන්නේ අරගේ විපස්සනා භාවනා දෙන්නේ මේ දෙකම. සමථී දර්ශන කතාවල ඇත්තෙත් නැහැ. සම්මින කාලේ පහළම එකම කියන කෙනා තමයි අචංචා. අසංකාරියෝ සම්පූර්ණ භාවනා කියන එක විදු පටලවන දෙයක් එහෙම එකක් නෑ. ඔබ සත්‍යමත් වෙන. ඒක දෙයක් නෑ. ඒ නිසා හුඟක් ඉගෙන ගන්න තියෙනවා. ඒ කියන්නේ වැරදියක්ද මොන වඩුවට අවගතයක පොරොන්ගේ හැම තැනකම අපහසු. ඒක මම උත්තරම දන්නේ ඔය සත්‍යපාසල කියන්නේ පස්සේ දැන් ඉවක් වෙනවා මුස්ලිම්මයි. ඉවක් වෙනවා කතෝලිකයි. ඉවක් හින්දු අය එනවලු. ඒගොල්ලොත් එක්කට අහන මේ ප්‍රශ්න කිසිම දෙයක් අහපා දෙන්න දැන් ඒගොල්ලෝ ගෙඩිය පිටින් බලනවා. බෞද්ධ බාරගන්නේ මොකද භාගයට දැන් ඉච්ච අලන. අරගෙන ටිකක් ගන්න මේකේ ටිකක් ගන්න එකක්වත් ශාක ගන්න ගන්නෑ. හදලා දෙන්න බැරි නෑ. හදලා දුන්න බුල අපිට තියෙන බඩු ජීවන්නේ. ඉතින් ඒක සංඥාවක් කියලාගේ උතුම් දැනුමක් කියනවා. අමාරුම කට්ටිය. මම අර ඒක දෙකක් එකක් කියනවා කියන්නේ. දැන් ඉන්න දකුණේ වල තියෙන කොම්පලි එකක් තියෙනවා පොඩි සහනමන්ති අතර ගිහින් බලන්න සංඛ්‍ය බාහන කරන්නේ. ඔක්කොම ගියේ තමයි. විද්‍යාවේ තිරිවි ගානවා කරන්නේ. මේක මම දැක්කම. අනිත් තියෙනවා සෝපතරේ. ඒකේ ප්‍රමාණය බෞද්ධ දත්ත නෙමෙයි කතෝලිකයන් නම් සිත්තිටික තියෙන සියයට පාස්කරනවා. සතුලේ කෙනෙකුට ඌ කියන දුන්නොත් ඒක සුදු අගේ තේරෙනවා මොකද පැට අහලා අහලා අහලා බුදුහාමුදුරුවෝ වෙරිෆයි කරන්න පුළුවන් යමක් කියනවා. මේ ජීවිතේ දකින්න පුළුවන් යමක් කියනවා කියලා හරියට තේරෙනවා. ඉතින්ට පුළුවන් නම් අපි මේ බෞද්ධ බව කරලා පැත්තට කියන්නේ. తాවකාලිකව. කියන බොදු ධර්මයෙන් කියන්නේ අහිංසක වෙන. නිහතමානී වෙන. ඇති වෙන. ඒ නිසා අපි විලාවේ හමාරේ නිසා වෙනතද. බලංගොඩ ළමයා. ඊට පස්සේ මම දැන් ගොඩාක් කතා හිටියා. ඉවර විදිහට මම ගොඩක් කතා කරනවා. මම කට උල්ලලා තියෙන ගංගල කුන්තලා. කාට හරි මෙහෙ කියන්න ඕනවාට අහන්න දෙයක් කතා කරන්න දෙයක් තියෙනවා කියලා සබහන්. අම් මොකෝ හම්බුනේ නම්බු. එතන හැයක් අපිට. නෑ ඒක නෑ අපේ විශේෂයෙන්ම අහලගේ බාහනේ කරන බලපෑම ගන්න කියනවා නම් නෑ වා වා මං කිව්වේ හරි නෑ නෑ මේ මම ඉන්නවා ටික බාහ ගන්න කියනවා හරි මම මේක කිව්වොත් කද්දාවත් අහන්න කරවට ගියා පාවිච්චි කරලා මම පුක්කා වගේ ඉන්නවා ඒක දුරු කියලා අපේ ගෞරවනීය සාමාජිකලාගේ නතර ශ්‍රද්ධාවන් දෙන්නත් මත කතා කරන්න දැන් ඇත්තටම මේ අර හාමුදුරුවෝ නිස්සබ්දතාවය ගැන කියනකොට මට විද්‍යාවක් මතක් වුණා ඒ විතරක් හම් කියන්නේ මහායාන අර ඉන්නර බෙරේට ගෙදර යන හාමුදුරුවෝ මට ලංකාවේදී හම්බුණා ඊට පස්සේ අර පොඩි කාලේ මේ හම් වෙනවා මම හිතුවා මොකක්ද මේ තේරුම කියලා මම දැන් මම දැනන්නේ සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ මේක නෑ කියලා මම මොකටද කියන්නේ ඉවස්තු නැහැ මම ගහලා වෙන්නවා අර වතක් වගේ දෙන දෙයට ගහලා වෙන්නවා ශබ්දෙට නෙමෙයි ඒ දෙක අතර තියෙන නිශ්ශබ්දතාවයට මම කියන්නේ මම හිතන්නේ ඒකම තමයි මේ කාරණේ කියලා ඉතින් අනිකුත් සියලු ධර්ම ආශ්‍රම හදන වෙල ඒ පිරුම් දෙක අපේ සාමරණ මහන්සියන් නැතනත් සිංහලෙ විතරකින් ගන්නවා. සාමාන්‍ය බුද්ධහන් කියන්නේ සංයතේ සම්දෙන ගන්නවා. අපුරු සද්ද දන්නවනේ. මොකද නේද සත්‍යයක් නැති නිකටම තුරු. මුතකම් භාගයේ සත්‍යයක් කියන එක කියනවා සංයතේ සද්දේ කියලා. අන්න වන් මෑන් ක්ලැප් මොකක්ද කියන්නේ? තව අවුරුදු 7ක් භාවනා කළා වෙන කියන්නේ. මේ අතනද කතා කරන දෙන්නේ. ඉතින් මේ අහගෙන ඉන්න ඉන්න ඇහෙන දාට ඔක්කොම යුණාට පස්සේ කවදා හරි අහනවා ඇහෙන්නේ කියන එක තේරිච්ච දවසේ ඒකම ලෝකම පද්වලින් පිළිලා තියෙනවා. ඒක න සම්බුසයිද කියලා. ඒක ෆෝම් ගන්න. ඒක න හින්දාලම් පටන් ගන්න මුළු ලෝකෙම පටන් ගන්න දෙයක් හද්දේ. සාම ඕන මන්ත්‍රයක් පටන් ගන්න පුළුවන්. නමෝ කියලා පටන් ගන්න තියෙනවා. ඒක ඕන දෙයක් ඇති කරගන්න පුළුවන්. ඒ ධර්මයේ කවදාකවත් මත වෙන්නේ අපි කතා කරනවා. ඒකෙන් සාත නතර වෙච්ච ඉලා. ඒකට මධ්‍යම රාත්‍රියේදී විස්සද්ද විචක්කයකට බයයි සාමාන්‍ය. ඒකට දාලා තියෙන නම තමයි සංගත වන් මෑන් ප්ලෑන්. ඒක පාන්නේ මොකේද? පිටිකා. ඉතින් අහගෙන ඉන්න ඕනේ කලකට ගිහිලා කවුරුත් පිටින් හද කරන්නේ නැතුව අන්නේම අන්නේ සම්බදයක් හදනවා හිතනවා ආසත්පස දෙයක් හිතනවා ආන්දෝලන ඒක තමයි ප්‍රകൃතිය අපේ හඳ දැන් නන්දමාලේයි අමර දේවතයි මයිකල් ජැක්සන් වගේ දැන් ඒකට කියච්චහම අපිට පාළුයි. ඉතින් බුද්ධහමී කතාවල හදිසියේ ඔය ඔය ප්‍රස්තකෙන්ට මම අතන කීවි ඉස්සලාම යුනිවර්සිටිගේ අලුත් පොත්වල දාන සයිකෝස්ටයිල් කරත් පොත් තියෙනවා. උදාහරණ උඹලා දාන කිස් මාත්‍යයි සම්මදේ මාත්‍යයි. අපි දීලා දෙම් දෙන්න ගත තමයි හිතේ පොත. ඒ පොත් කියනකොට තමයි මට ඉස්ලාම් තේරෙන්නේ. ඔකෙන් කියලා තිබ්බා. නිවන දැක්කොත් ඔබ යන පංග ප්‍රතික්‍රියක නොසෝදාහල අසුද්ධ විදක්ෂේ කරත්තා. ඔබ ඉන්නමල උතුම් දැක්කොත් පයින් ගලනවා. ඇයි අපි බුදුහාමුදුරේ ඉන්නේ ඔය ඉන්නේ බුදුහාමුදුරේ අපි උදා වෙනකන් ඉවෙන පිට දකින්න පුළුවන් එකක් නෙවෙයි දකින්න පුළුවන් ඔක්කොම පක්ක. ඒක පොසි මොකද කියන කතාව කියන්නේ. ඉතින් පොසි ඉන්නම කෙනා කියනවා. එකක තියෙනවා have an appointment with this appointment එක පරිවර්තනය කරනවා. බලාපොරොත්තු තිබ්බ සුන්නිනවා. ඒකාන්තයි නිසා බලාපොරොත්තු සුන්නිනු පිළිබඳ බලාපොරොත්තු කියන්නේ ඉන්නේ. කවදා සුන්නින්නේ බලාපොරොත්තු දුසුන් කියන්නේ දීපු අරමුණ ජීවිතේ තනපා. සාධ දුන්නට පස්සේ ඔබ නැත්තන බලන්න. ඉතින් ඒ දිහා බලනකොට පේනවා මේ අපෙන් අරගෙන ඒගොල්ලෝ ලස්සනට කල්පේ දාලා අපිට අපව දෙනවා. ඒක දැන් ඉතින් කතාවේ ඔක්කොම සින්නට දාලා තියෙනවා. උඹ වාකෝයි සතික්‍රීඩාවලට හරියට උදව් වෙනවා. ඒක නිකන් නිකන් අන්කන්වෙන්ෂනල් විදියට මේක දාන ඔළුවට. සමහරවිට ඔක්කොම වදිනවා. ඊට 10කට 5කට වදින විදිහට උටාය අර බොරුවට අහු වෙනවා. ඒකේ ප්‍රකෘතියේ අන්තිමේකට යනවා. ඉතින් මේ ප්‍රතිශතය මම හිතුවට වැඩි වෙනවා. මොකක්ද ඒක අසල් වල බලනකොට ඒක හරියට කියලා දෙනවනේ ඒක අල්ලන්න පුළුවන් විශාල පිටක් කියනවා. මේ මේ මේ ආගම ඒක වකාලා. ඒකත් පිළ බෑනේ මේගොල්ලෝ ලබනාක්තර දාන වතුලි කාල වෙන කතාවක් තියෙනවා දෙවියන් අතර දෙනවා. බ්‍රහ්ම රෝ බ්‍රහ්ම දාර්ශනික දෙනවා. අහුරම දාස් දෙනවා. අල්ලාහ් කියනවා. ඉතින් මිනිස්සු නීච වෙනවා. උසලා ගත්තොත් ඒක ලක්ෂණ සිද්ධිය. සිංහාවේ දෙන්නේ කරන හැම වැඩකදීම හැබැයි බැලු බැලමට දෙන්නේ නැහැ මොකද අහන්න ඕනේ මොකද නැත්නම් නාටක ලේකෝස් තමයි දෙන්නේ. කියන දෙන්නේ බලන්න කියන දේ මොකක් අත්‍යවශ්‍ය නැති භාවය දිහා බලන ගත්තාම ඒ බුදුන් පිළිකින පැත්තේ. අපි ආනන්ද බලනකොට තමයි ලියමු කියන්නේ. කවුද කියන්නේ? අද කොහොමද ආසර දෙනවා? මාධ්‍ය කිව්ව කියන්නේ මම දහම් පාසල් කෝලේ කියන නමන්නේ. උගාට වයසට යන එකේ තියෙන පාඩුව තේරෙයි මේ ලියුම කියනවා. මිනිත්තරේ තම කෙල්ල කල්වන අන්නව වෙන්න දෙනකම. සර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සිතුවා එක දවසක් අවදි වේලාවේ සිට පාසල නෑවි ගෙදර එනකොට මම කරන සෑම කටයුත්තකදීම සතිය පිහිටුවාගෙන කයත් සමග එකතු වෙලා කයත් සමග යාළු වෙලා ඒ දත්ත ගත කිරීමට. ඒ අනුව 2018 3යි 7 වෙනිදා සතිය දවස ගත කළ අයුරින් මේ. ඉදේ පහයි වියද මම අවදි වුණෙමි. මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී පරියන්ක භාවනාවේ යෙදෙමි. මම දක්මදින වේලාව මුහුණ පෙදීම සතියෙන්ම කළෙමි. දක්මදින හිත ක්‍රමෙන් මදින විට ශබ්දයේද වේගයෙන් මදින විට නැගෙන ශබ්දයේද වෙනස් සම දැනුනි. අම්මා මගේ කොණ්ඩය වසන වේලාව මම ඇස් දෙක පියාගෙන හුස්ම දෙක බැලුවෙමි. ආශ්වාසය දීර්ඝවත් ප්‍රාශ්වාසය කෙටි ලෙසත් දැනුනි. ආශ්වාසය ප්‍රාශ්වාස නාසයේ උඩ කෙළවර 15ක් වදින බව දැනුනි. අම්මා හරි කියලා කියන විට මම සතියෙන් නිදුනේ. මල් වස්තියට මල් කඩන අතරතුර අම්මා මට බත් කැවුවා. මම මල්වත්තියට සමන්තිච්චමා කැඩුවෙමි. සෑම මලකම ප්‍රති සමාන නොවිය. ප්‍රති 7ක් හෝ 8ක් බැගින් තිබුණි. මල් අසුරන අතරතුර මම බස් කටවල් හතරක් කෑවෙමි. මම පාසල් යාමට අම්මාගේ දෙපා වැඳිමි. අම්මා මගේ මොහොන සිඳින විට ඇයගේ දෙයක් වල පිපිල් බවක් අම්මාගේ මුවේ උණුසුම් බවක් මගේ මුවට දැනුනි. වෙනදා මට ඒ නොදැනුනි. මම ගෙදර සිට වාහනයට නගින්නට යන විට ගමන් කරන පියවර ගණන් කර ගියෙමි. වාහනයට නගින විට පියවර 31ක් ලෙස ගණනුනි. නිවසේ සිට පාසලට යන තෙක් මාර්ගයේ ඇති වංගු ගණන සතියේ නිසුවම ගණන් කරමි. වංගු 27ක් විය. පාසල ළඟදී වාහනය නතර කෙරුණි. ගේට්ටුව ළඟ සිට වෙනදා යාළුවෝත් එක්ක දුවගෙන ගියා. අද දින මම ඉතාමත් පැහැල්ලුවෙන් ඇවිදිනවා කියන අරමුණු පියවර ගණන් කර ගියෙමි. හන්දියට ඇතුල් වන විට පියවර ගණන 51කි. උදේ රැස්වීමට සක්මන වම දකුණ වශයෙන් යෙමි. උගන්වන විෂය කරුණු සෙල්ලම් කරන වේලාව සතියෙන්ම කලෙමි. පාසල නිමවීමට සීනුවනාද විය. වෙනදා ගේට්ටුව ළඟට තරගෙ දිවීම වෙනුවට සතිය පිළිතුවාගෙන නැවතත් පියවර ගණන් කරමින් වාහනයට නැග්ගෙමි. පුදුමයි. උදේ ගමන් කළ පියවරවල ප්‍රමාණය එක හා සමාන විය. ගෙදරට පා බැලූ විට වෙනදා තිබූ වෙහෙස පීඩාව වෙනුවට ඉතාමත් පැහැල්ලු බවක් දැනුණා. මම කාමරයට ගොස් මගේ සපත්තු ගලවා මේස් ඉවත් කර දෙපා පොළවට තද කළෙමි. දහදිය දමා තිබූ දෙපාවලට පොළවේ ස්පර්ශය ඉතා සිසිල් බවක් දැනුණි. මම නැගිට කාමරයේ තුලට තුලම එහා මෙහා සක්මන් කළෙමි. දෙපතුල් වලට ඉතාමත් සිසිල් බවක් මුල් පියවර තුල තිබුණත් ටික ටික පතුල් වලට උණුසුම දැනෙන්නට විය. අම්මා මට බත් කවන විට බත් කටවල්වල වෙනදා නොතිබු ලුණු රස, ඇඹුල් රස, කිරි රස මට හොඳින් දැනෙනවා. අවසාන බත් කඩ මම ගොඩක් වෙලා සැපමින් එහි රසය අවසානයට බැලුවෙමි. එහි අවසානයේ තනිරස බව දැනුණා. එවිට මට මතකයට ආවේ විද්‍යා පාඩමයි. බත්වල වැඩිපුර ඇත්තේ පිෂ්ඨයේ බව එහි සීනි ප්‍රමාණය වැඩි බවක්ය. ඒ නිසා මට තනිරස දැනුනේ. මගේ සිතේ පැහැල්ලු බව මනස ප්‍රබෝධමත් කළා. මම ඒ කළ හැම වැඩක් සමගම යාළු වෙලා ඒ දේවල් කළා. පිටතින් එන බාධා බාධාවක් කියලා හිතේ නැහැ. බාධාවක් වගේ එනකොට මම සත්‍යමත් බව ශක්තිමත් කරගත්තා. මගින් මා දැනුවත් වූයේ ඕනෑම වේලාවක් ඕනෑම අවස්ථාවක් ඕනෑම වැඩක් කරන වේලාවේදී සතිමත් විය හැකිය. අවශ්‍ය වන්නේ මම දැන් මෙතන යන අරමුණින් සතිමත් වී සිහියක්, නුවණක්, වීර්යයක්, සමනක් බවයි. සරුවන් කරනවා. මම සතුටක් ඔබ කියා දුන් ඔබ වහන්සේට ගොඩාක් පිං. දීර්ඝායු වේවා. හිමන්තා දෙවියන් අතපත් කරා. ඉස්සෙල්ලා ඉතනේ ධම්මිය හමුදාගේ <laughs> ගලීමක් <laughs> වෙනවා. මේ ධම්මියාගේ හමුදුව බලනකොට ගිහිලා ඒ කියන අපේ කියලා මම මේ වලට මම සාකච්ඡා කරා. පිළිස්තිකක් දෙන්නවට එළමද හිතිලානේ. අපි දෙන්නේ කියලා හිතුණට බෑනේ ඕක ලියනවයි කියන්නේ. මම ඒක අදතිලා පාපිලා කියන එක විස්තරම් කියන මම මෙවෝනේ අද දෙන්නේ ගමන. ජන හම්බුනේ මොකද මේ සම්මාන ඒකත් ඒ විනාඩිය අපි මේ ඩෙලිකට්ලෝ කියුවා. කියනකොට මගේ ඉන්ජින් ටෙක්නික් එක තිබිලා මම ඒ වෙලාවේ යන ඔක්කොම කියලා ගියා. ওই නිමිෂන් වල අරව ගමන් ඒ ඒගොල්ලෝ ට්‍රාන්ස්ලේට් කරලා සතිපාසලේ සිලබස් එකට ගන්නවා. ඉංග්‍රීසි. අපි කොච්චර සරල දෙයක්ද මේක වගන තියෙන්නේ. අපි ගත කරන සිද්ධ වෙන දේ කතා තිබ්බම දේ කියන බුක් කීපින් වල network ජීවිතය හරියම සරලයි බොහොම විදිහක් මේක කරනවා. බුද්ධහම දැම්ම ගමන් උකට මේ සමත භාවනාවද මේක විපස්සනා භාවනාවද මේක සමාධි ක්‍රමේද මේක අතවල নানা ප්‍රකාර වශයෙන් මේ අපි කියනකොට බාහනේ ඉන්න කෙනෙක් කියලා කතා කරන භාවන පිළිපේ පොළ අත්වස වෙලා මේකට නිහිදී කවදාකවත් සම කොණ්ඩේ විතරන්නේ. කරාදක් කරන්නේ නැහැ. කවදාවත් මොනින් ගින්නෙත් නැහැ වාහනේ ළම ගිහලා දැම්ම අපව ආවා. කවුරු පහ වෙනකොට ළමයා තම තමන්ගේ වැඩ කරගන්නවා. ඉතින් මේ වගේ වෙනවනම් ඒන මාතාය සංඥා පුත්තන් මානිකා ඒක මුතුමන් පක්කේ කියලා ඉන්න සම්බන්ධතාවය ගන්න කොච්චර වීරන්ද බලන්න. ලැබෙන්නේ යම් වර්ගින් අවශ්‍ය කරන මේ මේ ලබන්න. ඉතින් මේ ළමයා අනිවාර්යෙන්ම අම්මට ඔක් කියන්නේ. ඉතින් දෙන්න අම්මගෙන් දරුවාට. දැන් දරුවගෙන් අම්මට යන්නේ. ඉතින් අම්මගෙන් ගෙනල්ලා කියන අවුරුදු 5ක ළමයි ප්‍රතිපාද. ඒක ධම්ම විහාරයක්. ඊළඟ ගෙදරින් අම්මට කියනවලු අම්මා මේ ආයෙ මට කතා ගන්න. බුදු වෙන්නේ. කදා කරන්නවත් කොම්බේ. අම්ම කරන්නේ නැහැ ඉතින්. ඒක පහ කරන්නේ කියන්නේ. බලන්න. අපේ මොන්දිරේ කියන්නේ. තඩානම්. ඒ දන්නවද? මදුක්කම් වෙන්නේ. හැබැයි බලන්න කදා හඳුනන පස්සේ මොකද කියනවා. මේ ගුරුවරන් කියලාම ඔයාලා කියන තරමයි. වඩා මොකක් හරි වගේ අමාරුවක් තියෙනවා. <laughs> අහුවෙන්න අම්මාට ගහන ඇවිල්ලා ළමයා අමුතුවට කියනවලු කාට දැන් මේ කිල්ලද දීදුවක් කරාවගේ කියලාම දෙයි. අපි හැරෙනකොට වැඩිහිටිය හැරෙනකොට ඒන්නේ නිකන් මේ සෙන්සර් එක දාගෙන නිකන් මේ නිකන් ඩ්‍රෝන් එකකින් බලනවා. ඒ අම්මට වෙන්න තියෙන ෂොක් එක. නමුත් පහිනන්නේ එක දවසක සතුටක් නැහැ. ඉතින් ඒකෙන් පොඩි වයසදී ඊළඟ කරන කතාව නිරව කතා කරනවා. හරි හරි දුරතන. කරුණේ කියන්නේ තාගරට ඉතිරි දිනයනේ වෙන්නේ ඇතිදී කියනවානේ. අන්න ඒ වෙලාවෙනේ ඉඳලානේ අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ. කිව්වොත් බොරුවක් නේ කියන්නේ. කිව්වොත් බොරුවක් මේ තරහ වෙයි කියලා. අතගා. කරන්නේ මොහොතලියනේ. කවදාවත් ඇත්තදී කරන්නේ අපිට අපි හැම කරන දේ අපි කොච්චර කීක පාවිච්චි කරන්නේ කියලා අපේ බඩ රස්තාවට අපි මෙච්චර මැරෙන්න ඕනේ. අපිට ඊවල පින්න වාත සීනාසන ඉඳපත් ඇඳුම සෑම වසනගේ සහ බෙහෙත් පිළිවෙල මිච්ඡර මහන්සියෙන් දරන්නේ අපේ සමාජ මට්ටමක් වෙන ඉන්නකන් දින ස්ටේටස් වලට එන්නේ කවුද කඳුරන්නේ අන්තර වැක්කකට කවුද එන්නේ අපිට ලකුණු දෙන්නේ ඔය දරුවන්නේ ඒක අනේ ඒකට සතිය දීපු ගමන් කිසිම ආගම් දෙයකින් තොර වුණු මනුස්සකමක් එනවා ඉතින් දැන් තුනේ වෙලාවම අපි අපේ ඇයි තාගේ පරිකාමලා ගියේ. මම දන්නේ නැහැ අපි කාලේ නාස්ති කරලා කියලා. අදාළ දෙයක් කියලා දෙන නිසා අද ඉඳලා ඔයගොල්ලෝ පුරුද්දක් ඉන්නට වැඩි සතුටක් වෙන පුළුවන් නම් පුච්චිකින් තියනවා. තේන හදයක් තේන ලැබෙනවා. ඒ කීයේ සතිය පවත්වන්න පුළුවන් නම් අපිට කිතේ මායя මොන බෝලේ දැම්මත් අපි අවුත් වෙන්නේ. මායя බෝල් දැම්ම කියලා අවුත් වුණොත් බුදුහමරණ ධර්ම දැම්ම. ඒ කියන්නේ කියන ආරවුල් කරකට නැද ඉතින් සතිය පවත්වාගෙන යන මේ වැඩසටහන හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ඉතින් මාව පටන් ගන්නවා සාදු සාදු සාදු